අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් පාස්පන්ද දවසේ ඊසරණවනේ උඩ පවත්වන ධර්මදේශනාට වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ යේන විඥානේහි තථාගතං පඤ්ඤාපේමානෝ පඤ්ඤාපේය තං විඥානං තථාගතස්ස පහීනං උච්චින්න මූලං තාලාවත්තු කතං අනභාව කතං ආයතින් අනුපාද ධම්මං තීති කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ගිය සතිය වගේ මේ උද්ෘතය ලබාගත්තේ අග්ගිවච්ඡගොත්ත සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ ඒ සඳහන් වෙලා තියෙන සූත්‍රයක් මේ බොහොම ප්‍රසිද්ධයි මේ සූත්‍රයෙන් කියවෙන කාරණාව ගැන කතා කරන ඒ විද්වතුන් අතර මේ වච්චකොත් කියන බ්‍රාහ්මණයා ਸਰවචනසේ හම්බ වෙලා පුරුදු පරිදි පඬිත කෙනෙක් හම්බෙච්චාම අහන්න වටිනේ ඒවකට විසඳිච්ච නැති ප්‍රශ්න 10ක් ඇසීම හරහා දෙවසක් පටන් ගන්නවා සාකච්ඡාවක් පටන් ගන්නවා ඉතින් දෙබසෙදී ਸਰවචනාංශය තමයි මේකට උත්තර දෙන්න ගැලපෙනා වගේ කියලා හිතලා මේ ලෝකය කෙලවරක් සහිතද කෙලවරක් රහිතද සදාකාලිකද කලකින් බිඳී යනසුළුද ජීවිතය කියන්නේ ශරීරයමද ශරීරය කියන්නේ ජීවිතයමද තථාගතයන් වහන්සේ නමක් මරණයෙන් මත්තේ වෙයිද නොවේයිද වෙයිත් නොවේයි දෙකමද වෙයිත් නොවේයි නොවේයිත් නොවේයිද කියලා මේමයි සත්‍යය මේ පිට සියල්ල බොරුයි කියන මතයක් ඉදිරිපත් කියන ਸਰවචන්සේ හැම දෙයකටම නැත නැත නැත කියලා උත්තර දෙනවා. ලෝකේ අන්තද කියලා අහනකොටත් ඒකමයි සත්‍ය ඒක අනිත්‍ය බොරු කියන කතාව නැහැ කියනවා. අනන්තයි කියලා ඒමයි සත්‍ය අනිත්‍ය බොරු කියනවත් නැහැ කියනවා. ඉතින් මේ විදිහට ප්‍රශ්න 10ක් ප්‍රතික්ෂේප කරලා ඊට පස්සේ සර්වඥාන්සේගේ මේ බමුණ අහන දැන් මම යමක්කමක් දන්න සරුවඥයි කියන උභාන්තිකින් ප්‍රශ්නකට උභාන්ති මොනවද දන්නේ නැහැ මොනකට ඔක්කොම නෑ නෑ කියලා. ඒක නිසා මේ උභාන්සේ මේ රාष्ट्रුණාන්සේනමක් ඔව් කියන යමක් තියනවාද කියලා. කියන යමක් තියෙනවා. පණිඩයක් තියෙනවා. මතයක් තියෙනවා. ලෝකෙට හෙලි කරන දේ. ඔව් මම හෙලි කරන්නේ මේක දුකයි කියලා. මේක දුකට හේතුවයි කියලා. මේක නිරෝධයයි කියලා. මේක නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි කියලා මම දේශනා කරනවා කියලා. ඉතින් මේ බමුණා උත්සාහ කරන පුළුවන් තරම් මේක මේ කියන කාරණාව වටහා ගන්න. ඉතින් සර්වචන් වහන්සේ මේ පුද්ගලයා කියන්නේ එහෙම නැත්නම් මේ විඳවන්න විඳින කෙනා කියන්නේ මේ පංච උපාදානස්කන්ධය කියලා මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහටයි ඉතින් ඒ අනුව තමයි දුක පැනෙන්නේ දුකට හේතුව පැනෙන්නේ කියලා විස්තර කරන මේ බමුණා කියනවා දැන් මෙච්චර වෙලා හරි ඔබ වහන්සේ ළඟ තිබ්බ ඔබ වහන්සේ කෙරෙහි තිබුණ ශ්‍රද්ධාව දැන් මට තේරුම් ගන්න පුළුවන් ගැතිය ඒකත් දැන් කඩලා ගියා දැන් මට මොනම දෙයක්වත් තේරෙන්නේ නැහැ කියලා. ඒක සර්වඥාන්සේ සඳහන් කරනවා උඹට එහෙම නොතේරෙන්න හේතු තියෙනවා සාධාරණයි. මේ අන්‍ය තීර්ථක අන්‍ය තීර්ථකයන් ඇසුරු කරන මේ විවිධ mati ඔළුවේ තියාගෙන ඉන්න කෙනෙකුට මේක ඇත්තටම අමාරුයි. මේ තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා වෙන්නේ අර තිබුණු පැහැදිලිකමක් නැති වෙනවා. නැත්නම් සද්ධාව නැති වෙනවා. පැහැදීම නැති වෙනවයි කියලා බුදුජානක උත්තර දෙනකොට ඒ සාකච්ඡාවේ ඇද්දෙනවා දැන්. සාකච්ඡාව ඇද්දෙනවා මේ බුදුරජාණන්සේ මේ මාසේ පිටිපස්සෙම තත් දාලා තියෙනවා. දැන් ඉස්සරහින් විතරක් නෙමෙයි අල්ලගෙන පිටිපස්සෙන් තත් දාලා තියෙන්නේ. ඒකලා බුදුරජාණන්සේ සඳහන් කරනවා ඔය ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා බහන ප්‍රශ්නවලදී මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. ඒකට මනාප විදිහට කැමති විදිහට උත්තර දෙන්න කියලා. ඒකෝද ආයතර බමුණගේ ඇඟට ලේ වුණනවා. ඊට පස්සේ කියනවා ඔබ ඉස්සරහ දිදුලන දිලිසෙන ගිනි ගින්නක් ගින්නක් තියෙනවා. ඒ ගින්න මේ ඇති වෙනවා. දර ගොඩකට ගිනි තියනවා. අපි ඒකට දරගින්නක් කියලා කියනවා. දරගින්නපත් වෙලා ඉවර වුණා. ඉවරනාට පස්සේ දැන් උඹෙන් අහනවා මෙතන ගින්නක් තිබුණා දැක්කනේ ඔව්. නැති වුණා දැක්කනේ ඔව්. මේ ගින්න මේ ගිනිදලු උතුරු දිශාවටද ගියේ දකුණු දිශාවටද ගියේ වමටද දකුණටද ගියා. එතකොට ඒ බමුණා කියනවා මේ ඒක ඉතින් එහෙම කියන්න බෑ. ගින්න උතුරට ගියා දකුණට ගියා කියලා ඒතකොට ගින්න ගියේ නැද්ද ගියා. ගින්න තිබුණ නැද්ද තිබුණා. ඉතින් එහෙනම් කොහෙද ගියේ? ආන් ඒ වාගේ යම් මේ ගින්නක් මේ රූපේ කියලා කප්පත් වෙනවා නිතරම. වේදනාව කියලා කප්පත් වෙනවා නිතරම. සංඥාව කියලා කන් නිතරමපත් වෙනවා. අපි මේ කෙරුවාවල් සංස්කාර නිතරම තියෙනවා විඥානය කියලා තියෙනවා. අන්න ඒක ඉවර වුණාට පස්සේ ආයෙ නැවත පත්තු කරන්නේ නැතුව හිටියොත් ඒක ගියා ගියාමයි ගියාටක් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා මේ තථාගතයන් වහන්සේ මරණින් මත්තේ වෙයි කියලා කිව්වොත් වැරදි. නොවේයි කියලා කිව්වොත් වැරදි. වෙයිත් නොවේයි කිව්වත් වැරදි. වෙයිත් නොවේයි නොවේයිත් නොවේයි කිව්වත් වැරදි. මේ ගින්න වගේ කියලා ඒ අර බුදුදහමේ ඉස්සලා කියපු ප්‍රශ්නේ වෙන නිදර්ශන මාර්ගයෙන් ගෙන හරපාන. ඉතින් මේ බමුණට තිරව ගන්න අමාරු ඒ තථාගතයන් වහන්සේ නමක් මේ පින්වම් පෑම පස්සේ මොකද වෙන්නේ කියන මේ සම්ප්‍රදාන කෝල රීකී ක්‍රමයට කල්පනා කරන කෙනාට ඊ ගාවට වෙනදී තථාගත භාවයටපත් වෙන්නේ නැතුව හිතලා පොත් බලලා දාර්ශනිකණගෙන කරන්න බෑ. ඒ නිසා ඒක ක්‍රමයෙන් කරන්න ඕනේ. ඉතින් ਸਰවඥාන්සේ සඳහන් කරනවා එහෙම මුළු අදින්ම මේක බැලුවේ නැත්තම් වමතින් අල්ලන්න ගියොත් එහෙම නැත්නම් අන්‍ය තීර්ථක වෙන ලාමක අදහස් සහිතව මේ කටයුතු කරන්න ගියොත් ඒ තේරෙන්නේ නැහැ කියන එක සාධාරණයි. තේරෙන්නේ නැහැ ඒක එහෙම තමයි. කරනවා නම් දෝතින් අල්ලලා කරන්න. කරනවා නම් ෆුල් ටයිම් දාලා කරන්න වනවන්න කරන්න බෑ මේක. මෙතෙන්දි බෑ. කියලා මේ අර බමුණට විචල කළ දුන්නාට පස්සේ විචල කළ දෙන්න ਸਰවඥාන්සාර ගත්ත මම කියන්නේ මේ දුකේ හටගැන්ම දුකේ හටගැන්ම රූපේ හටගැන්මත් එක්ක සිද්ධ වෙන්නේ. දුකේ හටගන්ම වේදනා හටගන්මත් එක්ක වෙන්නේ. සංඥා, සංකාර, විඥාන. ඒක නිසා ඒ හටගත්ත දේ හෝ නැවත හටගන්නාසුළු ස්වરૂපේට ආශ කරනවා නම් ගින්නක් හටගන්න දෙයට ආශ කරනවා නම් ප්‍රභවයට ආශ කරනවා නම් ඉතින් යාට ගින්න තමයි ලැබෙන්නේ, දැවිල්ල තමයි ලැබෙන්නේ, තැවිල්ල තමයි ලැබෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් රූප වලට ආශ කරනවා නම් අත රූප වල තණ්හා කරනවා නම් එයාට දැන් ගින්නෙන් වෙන දැවිලි තැවිලි හම්බ වෙනවා. රූපයට ආස කරන මට්ටමෙන්. ඊට පස්සේ යමක් සැප වේදනා වශයෙන් හෝ වේදනා පිළිබඳ රුචිකත්වයක් පහළ කරනවා නම් දුක එපා. සැප ඕනයි කියලා ඒකෙදි වේදනාව බාර ගැනීමක්. බාර ගත්තොත් ගින්නක් පදාගත්තා වගේ තමයි. හොඳට පිච්චෙන දර කොටයක් පදාගත්තා වගේ, ගිනි අඟුරු කොටක් පදාගත්තා වගේ, ගිනි කන්දකට පැනනා වගේ වේදනාව බලාපොරොත්තු වෙනවනේ. සංඥා වශයෙන් මේ අපි අඳුනනවා. හඳුනා ගැනීම සඳහා සලකුණු තබනවා. ඒ සංඥාකරණයේ තියෙන තාක්කල් මම මුල් කරගෙන මේ මගේ මේ අපේ මේ මගේ නොවේ මේ අපේ නොවේ කියන මේ බෙදීම තියෙන තාක්කල් ඇත්ත අර ගිනි කොට බදාගත් එක තමයි වෙන්නේ. ඒක ගින්නක්. ඊට පස්සේ මේ මගේ කෙරුවාවල් මේ මගේ වැඩ මේ මගේ නිර්මාණ මේ මගේ දරුවෝ මේ මගේ වස්තුව මේ මගේ mati මේක මතාන්තර කියලා කවුරු හරි මොනවාරි බදා ගන්නවනම් ඔය ගින්න බදා ගැනීමක් තමයි තියෙන්නේ. ඊට පස්සේ අවසාන වශයෙන් මේ මම මේ මම නොවේ කියන බෙදා දැක්වීම ලෝකේ පවතින මේ බෙදා දැක්වීම මේ විඥානේ තියනාට විතරයි තියෙන්නේ. ගස්කොලන් වලට එහෙම මේ මම සා මම නොවේ කියන ගස්කොලන් දන්නේ ඒ ගහට කෙටුවට ඒ ගාමුකෝ කියන්නේ. විඥානේ තියෙන කෙනාට විතරයි මේ මට කෙටුවා මම තොට කොටනවා කියන කතාව එන්නේ. ආන්නේ විදිහට මේ එක එකක් එක එකක් සර්වචනන්සේ අර කරුණු මම යවෙන්න හදාගන්න දුක හට ගන්න හේතු වෙන කරුණු පහ පෙන්වලා දීලා ඒ කරුණු පහ ආයෙත් මේ බමුණට සද්ධාහ නැතිච්ච බමුණට කිසලා කියපු දේත් මට එපා වුණා ස්වාමීන් වහන්සේ කියපු බමුණට ආයෙත් කියලා දෙනවා. ඉතින් පසුගිය වාර දෙකකදී මේ අවධාන වශයෙන් ගන්න මේ විඥානයාගේ අපේ හිත නැත්තම් මන නැත්තම් මේ මනෝ විඥාන කියන මේෙන් හඳුන්වන මේ ස්කන්ධය තේරුම් ගන්න උත්සාහ කරා උත්සාහ කරනකොට උත්සාහ කරන්න වෙන්නේ විඥානය හරහමයි. විඥාණයමයි විඥානේ තේරුම් ගන්න වෙන්නේ. ඉතින් විඥාණය තේරුම් ගන්නට අකමැති කෙනෙක්. ඒක නිකන් හොර කණ්ඩායමක ප්‍රධාන හොරා වගේ. හොර කණ්ඩායම <clears throat> ප්‍රධාන හොරා ප්‍රසිද්ධිය පෙනී හිටින්නේ නැහැ. හැබැයි අద్భుතමාකාර මේ විදහාක බලසහිතයි. එයා මිනිස්සු මරනවා ඇති වෙන්න ආයුධ තියෙනවා. වෙනම න්‍යාය පත්‍රයක් තියෙනවා. රජයකට වඩා බලවත්. හැබැයි මිනිහා කවුද කියලා දන්නේ නැහැ. ඉතින් අපි හරියට මිනිහම අල්ලගෙන එයා ලව්වා මේ කූට ව්‍යාපාරේ නැති කරන්න කටයුතු කරන්න හදනවා වගේ තමයි මේ විඥාණය කුටු කරනවා කියන එක. ඉතින් බෑ බෑ රජයටවත් කරන්න බෑ. ඇමරිකන් රජයටවත් කරන්න බෑ. මොකද ඇමරිකන් රජයත්පත් කරන්නේ එවැනි කට්ටියක්. ඒ කූට ව්‍යාපාරකාරයෝ. ඉතින් මේ කූට ව්‍යාපාරය අල්ලනවා කියන එක හෝ ව්‍යාපාර නායකයා හරහාම හොරා ලවාම ඒ ව්‍යාපාර නැති කරනවා කියන එක බෑ කියන එකයි ලෝකෙ පිළිගන්නේ. සර්වචන්නාංශය මෙහෙම කියන්නේ. සර්වචන්නාංශය සඳහන් කරනවා මෛත්‍ය කියන්නේ එනවනම් දුවතිම වැඩ කරනවනම් මම තින් අල්ලන්නේ නැතුව මේක අල්ලතයි. ඒක තමයි සර්වචන්සි ඉගැන්විල්ල. එහෙම නැත්නම් මේ බමුණ අහන විදියට තථාගතයන් වහන්සේ මරණයන් මත වේයිද නොවේයිද ওই තර්කවලින් මුකුත් කරන්න බෑ. ඒ නිසා සරුවචනන්සේ තමන් වහන්සේගේ පිළිබඳව මේ රූප වේදනා සංඥා සංකාර විඥාන වෙන කතා කරලා පංච උපාදානස්කන්ධ යේන විඥා යේ විඥානේ තථාගත පඤ්ඤාපේමානෝ පඤ්ඤාපේය තං විඥාන තථාගතස්ස පහින මේ ලෝකයා මෙයා සරුවචන් වහන්සේ කියලා මෙයා තථාගතයන් වහන්සේ කියලා මෙයා රහතන් වහන්සේ කියලා යම් හිතකින් මාව පණවනවනේ මේ බුදු හිත මේ බුදුරජාණන්ගේ විඥානය කියලා කවුරු මොන පැනවිල්ලක් කරුවත් මම එහෙම එකක් පනවන්නේ මේක මගේ ප්‍රහීනයි. මේ බුදු හිත කියන එක, සරුවචනන්සේගේ හිත කියන එක මිනිස්සු පනවන්න ලැබෙట్లా මිනිස්සු හිතනවා මෙන්න මෙහෙමයි මෙහෙමයි බුදු හිත කියලා. නමුත් ඒක මයින් ගිහිල්ලා ඉවරයි. මම ඒක පිළිබඳව අල්ලාගත්ත කතාන්දර ඉවරයි. මම මේක අල්ලගෙන ගැහෙන ගතිය ඉවරයි. ඒක උච්චින්න මූලා මුලින් උදුරලා දාලා තියෙන්නේ. තාලාවත්තු කතා මේ එක බීජ පත්‍ර ශාඛයක් කැපුවට පස්සේ දලු දාන්නේ නැහැ. ද්විබීජ පත්‍ර ශාඛ වගේ නෙවෙයි. තාලා කියලා කියන්නේ තල් ගහට. තල් ගහ තාලාවත්තු කටන් ගලවලා පැත්තකින් ඉපරසේ ආය හැදෙන්නේ. මුදුන් මේ අංකුරේට හානියක් වුණොත් ඉවරයි. ඒ නිසා මේකේ ගොබේට තල් ගහක පොල් ගහක ගොබේට හානි කළොත් ආයෙත් පස්සේ ගහ වෙන්නේ. මම මේක ඒ වගේ කරලා ඉවරයි. අනභව කතා මේ අභාවයටපත් කළ ඉවරයි. ආයතින් අනුපාද ධම්මෝ. ආය නැවතත් මේ මිත්‍රයි තථාගත විඥානය කියලා පෙන්වන්න පුළුවන් තැනක්, පෙන්වන්න පුළුවන් දෙයක් ආයති කරන්න බෑ. ඒ නිසා විඥාන සංකා විමුක්තෝ කෝ තථාගතෝ වච්ච තථාගතෝ වච්ච මේ විඥාන කියන ගිනුම විඥාන සංඛා විමුක්තෝ මෙන්න මේක විඥානයේ තථාගත විඥානයේ මේක පොදුන් විඥානය කියලා තථාගත විඥානයේ පණවන ඒ ඝණයට ගැනින සංඛ්‍යාට ගැන ගතිය ගතියෙන් තථාගතයන් වහන්සේමට හැබැයි ලෝකයා ඔක්කොම කියනවා මේ තථාගත විඥාන හරිම පිරිසිදුයි තථාගත විඥානේ හරිම නික්ලේශී ඒ මොනවා කිව්වත් එහෙම කියන ගතියෙන් මන් නිදාස් තථාගතයන් කියන ගම්බීරෝ අප්පමෙයෝ මේක ගැඹිරයි. මම දන්නේ ඕගොල්ලෝ පිළිගන්න කැමති නැහැ. ඕගොල්ලෝ ඇති තථාගතයන්ගේ විඥානේ බොහොම හොඳයි කියලා උඩ තියලා කරඬුක තියලා වඳින්න. අඩු ගන්න විඥානේ නැත්තම් තථාගතයන්ගේ සංස්කාර ටිකට හරි වඳිනවා. මේ තථාගතයන්සේ ඇති කරපු දෙයක්. මේ තථාගතයන්ගේ නිර්මාණ කියලා මුදුවර්ගයේ මේ එකක්වත්ම ඊළඟ නැහැ. ඔක්කොම ප්‍රහීනයි. සර්වඥාන්ති කියලා අඳුර ගන්න හදනවා අපි. ධාතු වලින් අඳුර ගන්න හදනවා රූපෙන් අඳුර ගන්න හදනවා නානා සංකේත කරනවා දැන් හිට අඳ වෙසක් වෙනකොට බලන්න වෙසක් කාඩවල බුදුහාමුදුර හඳුනා ගැනීම සඳහා කරන දේ ඒ එකක්වත් සරුවඥාන කියන මම අල්ලලා නැහැ මම ඒ ඔක්කොගෙම විමුක්තයි ඒ අල්ලන්න පෙන්වන්න හදන හැම දෙයක්ම නොකිය කියන බොරු කියලා මේ පිස්සු හදන හීන මේ තමයි තථාගතයන් වහන්සේ කියලා කාලයක් තිබ්බේ ධම්මචක්‍රය සරුවඥාන්සේ පෙන්වුවා ඊට පස්සේ බෝධි භෝගහක් පෙන්වුවා ඊට පස්සේ ග්‍රීක නිර්මාණ ශිල්පයේට බුදුරජාණන්ගේ රූපේ ගත්තා. දැන් මේ පාට වෙනක් වෙනකොට බුද්ධ රූපයක් හදන්න බෑ. බෞද්ධ කටයුතු මහත්යන්යෙන් පෙන්නන ඒ ලකුණු ටික නැතුව. මේ කවුද මේ අනුමත කරන්නේ? බුදුහාමුදුරු හිටියොත් මේ බෞද්ධ කටයුතු මහත්යන්සේ අනුමත කරයිද? මේ මුද්‍රා 6යි තියෙන ඉන්නේ පිට කරන්න බෑ. ඉරියව් 4යි තියෙන ඉන්නේ පිට කරන්න බෑ කියලා. දැන් මේගොල්ලෝ මේ නීති හදනවා. ඒක ඕකම තමයි කතෝලික සභාවටත් උනේ. ඕකම තමයි ආගමෙන් කරන්නේ. ඉතින් බුදුරජාණන් කියනවා එහෙම මේ සංඥා මොන තලකොණකින් බුදුහාමර පණවන්න පුළුවන් ගතියක් තියෙනවා තොපි පණව ගනිය. හැබැයි මම නැහුවට. එච්චරයි කියන්නේ මම එයින් විමුක්තයි. යම් වේදනාවකින් සර්වචාන්සි උපරිම සැප වේදනාවක් ඉන්නේ කියලා වැඩක් නැහැ කියලා අපි මේ බුදුහාමරට වේදනාව පටවන්න. බුදුරජාණන් කියනවා අනේ ඔයාලා ඕන කතාවක් කියවල මම ඒකෙ විමුක්තයි. ඒකම සර්වචාන්සි 18 රියන් සද්වාට බුද්ධ රශ්මිය තියෙනවා. මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා දැන් අපි රූපෙකින් පණවනවා. කිනිචි ඒක තමයි උඹලගේ වැඩේ. හැබැයි මේ තථාගතයන් වහන්සේ ඒකෙන් ප්‍රහීනයි. එහෙම මවාපෑමක් ඕනේ නැහැ. එහෙම දේවල් නැහැ. එහෙම දේවල් තියෙන එකෙකුට නිවන් දකින්න බෑ. ඉතින් ඒක බච්චකොත්තර තේරෙන්නේ නැහැ. මේ අග්ගි වච්චකොත්ත කියන නම ඇවිල්ලා තියෙන මම හිතන්නේ මේ ගින්නේ උපමාව නිසා වෙන්න ඇති. ඉතින් හරි ප්‍රසිද්ධයි. ගින්නක් නිවුණාට පස්සේ ඒක කොහාට යනවද කියලා කාටවත් පනවන්න බෑ. ගින්න ඇති වෙන හැටි දකින්න නැති වෙන හැටි දකින්න. සමුදේ දකින්න වය දකින්න. නමුත් මේ ගින්න ගියාට පස්සේ කොහෙද ගියේ? මේක මේ සදාකාලික වුණාද? උච්චින්න වෙලා ගියාද? සදාකාලික උච්චින්න දෙක අතරමැද සදාකාලිකත් නැහැ උච්චින්නත් නේද කියන එක පැනෙන්නේ නැහැ කියලා සරුවචාන්සේ සඳහන් කරා. ගින්නක් නිවුණට පස්සේ කොහෙන් හොයන්නද? ඒ වගේ තමයි තථාගතයන් වහන්සේ මරණය මත වෙයිද? නොවේයිද? වෙයිත් නොවේයිද? වෙයිත් නොවේ නොවෙයිත් නොවිදි කියලා ගත්තොත් මොන කිසි දවසක දුක අවබෝධ කරන්න හේතු වෙන්නේ නැහැ. මේ වගේ වෙන්නේ ඉතින් කතන්දර ගොත කොට විසක් තොරන් ගහ ගහ ඇවිදී වටේන. නමුත් අවබෝධ වෙන්නේ නැහැ. ඉතින් සාරුචන්සේ කියනවා මේ උඹ වාගේ මිත්‍යා දෘෂ්ටිකයකට මිත්‍යා දෘෂ්ටිකයන් අනුමතක අනුගමනය කරන අනවනම අනම්මනම් වැඩ කරන ගාම බුද්ධ ආගම කරන අයට මේක තේරෙන්නේ නැහැ. මේකට සම්පූර්ණ කාලය යොදලා ඒකටම සද්ධාවන්ත වුණොත් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒ දේවල් වල මේ හට ගැනීමේ මේ නැතිවීමේ කියන එක හොඳට දකිනවනම් ගින්න උපමාවට අනුව එහෙනම් ඔන්න තේරුම් ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඒ අවසානයේ අපි කතා කර කර හිටියේ මේ විඥානය කියන එක එහෙම නැත්නම් මේ දෙක බෙදලා ගන්න ගතිය මම සහ මම නොවේ කියලා ඒ දෙකට බෙදලා ගන්න ගතිය තමයි සාමාන්‍යයෙන් මේ බණකට වගේ ගන්න එහෙම අර්ථකථනයක් නම් විඥානයේ ක්‍රියාකාරීත්වයට වඩා ගොම් පළල්. නමුත් සාමාන්‍යයෙන් කියන්න පුළුවන් මම වෙමි මේ මම මේ මම නොවේ. මේ අපි මේ අපේ නෙවෙයි තොපේ. අන්නේ දෙක බෙදෙන ඕනම තැනක විඥානය එනවා. විඥානය එන හැම තැනම දුක එනවා. ඒ එහෙම බෙදීමක් නැතුව මේ ඔක්කොම මේ ගින්න නිවුණට පස්සේ තේජෝ ධාතුවට මොකද වෙන්නේ? තේජෝ ධාතුව නැති වෙන්නේ නැහැ. ඒක අනන්‍යතාවය නැති වෙලා යනවා. ලෝකෙ දිය වෙලා යනවා. මේකේ ਸਰවඥංශය පෙන්වන්නේ මහා සෙය්‍යතාපි මහා සමුද්දෝ. ගංගාවල් මහා ගංගාවල් එනකන් කරදී මිරිදී ගලන්නේ. මුහුදට ගියාට පස්සේ කරදී ගොඩකට එකතු වෙනවා. එතකොට ගඟට මොකද වෙන්නේ? ගඟේ අනන්‍යතාවයට මොකද වෙන්නේ? වතුර නැති වෙන්නේ නැහැ. මිරිදිය කරදී පාටපත් වෙනවා. නමුත් ඒ නමට ඊට පස්සේ ගංගානන්නම් කියන්න බෑනේ. අන්න ඒ වගේ මහා සමුද්‍රයට ගිය සියලු ගංගාවල් වල ස්වභාවය ගත්තොත් මේ මහා මෝද උපදුනා කියලා කාටවත් කියන්න බෑ. මේ මහා මෝදේ උප්පත්ති කතාව කවුරක්වත් දන්නේ නෑ. ඒ වගේම උපදුනේ නෑ කියලා කාටවත් කියන්නත් බෑ. උපදිමින් තියෙන මහා සමුද්‍රය ගැන විසර ජාලයක් දැනටත් ඔය පරාක්‍රම සමුද්‍රය කියලා අපි එකක් හදාගත්තේ. ඒක ඕන තවත් සමුද්‍රයක් හටගත්තා. කවුරක්වත් නැහැ කියන්නේ. උපදින්නේ නැත්තේ නැහැ. නමුත් පරාක්‍රම සමුද්‍රයේ මහමුදත් එක්ක බලනකොට ගණන් ගන්න දෙයක් නැහැ. මේක මේ පොඩි බිත්තරය වුණ බිජ්ජක් වගේ එකක්. ඉතින් යෝගේ උපදින්නේ නැහැ කියලා කියන්නත් බෑ. කට්ටිය කැමති නම දාගන්න. මේ මම සමුද්‍රයක් ඇදුවයි කියලා. ඉතින් ඒකට ඉඳ තියෙන මහා සමුද්‍රයකට චෝදනා පත්‍ර බාර ගන්න යන්නේ. උපජ්ජතිච න උපජ්ජතිච කියලා කියන්නත් බැලු. උපදිනවා උපදින්නේ නැහැ කියන්නත් බෑ. නේව උපජ්ජති න උපජ්ජති කියන්නත් බෑ. ඒ නිසා මේ මහා සමුද්‍රය වගේ තියෙන දේ මේ පොදුවේ තියෙන දේ කොටහක් මගේ කියලා කඩාගෙන අනිත් දේ මගේ නෙවෙයි කියලා වෙන් කරගත්තට පස්සේ ඉතින් උරුට්ටුවම තමයි. ඊට පස්සේ රණ්ඩුවම තමයි. ඉතින් පුළුවන්ද මේ ලෝකේ ජීවත් වෙන ගමන් ඔළුවක් ඇති මිනිස්සෙකුට මේ වෙන් කරගන්න කියලා අපිට සබා ධර්මයේ කියලා නැහැ. අපි වෙන් කර ගැනීම අස්වාභාවිකයි කියලා තේරුම් ගන්න. ඒක පිස්සුවක් කියලා තේරුම් ගන්න. පෘ탁 පෘ탁 කියලා කියන්නේ කුට්ටි කඩා ගන්නවා කියන එක. පෘ탁 පෘ탁 නේ මනුස්සකම තියෙන්නේ. ඒකේ මාත් එක මිනිසෙක් විතරයි. ගංගානංගගේ වැලිතලාවේ තියෙන වැලි ඇටයක් විතරයි. මම මේ අනිකට ලොක්ෙක් හරි පුංචක් නේ වැලි ඇටයක් නෑ කියන්නත් එපා. වැලි ඇටයක් තමයි. ඕකේ මොකද්ද අඟ උස්සන්න දෙයක් තියෙන්නේ. ඕකේ මොකද්ද තියෙන්නේ අඬහැර පාන්න දෙයක් තියෙන්නේ. ඕකේ මොනක් තියෙන්නේ කියා පාන්න දෙයක්. ඒ තීරම වැටෙන්නේ. වැලි කැටේ අඬහැරේ තමයි ඔය පංච උපාදානස්කන්ධ කියලා කියන්නේ. වැලි කැටේ මේ වැලි කැටේ අල්ලන්න කියනවා මමයි වැලි කැටේ කියලා එයා රූපෙ වෙන්නවා. එහෙම නැත්නම් අනික් වැලි කැටේ යට තියෙන්නේ මම උඩ ඉන්නේ කියන්නේ එයා අඟ උසන්න හදනවා. මේ වේදනාව මම මේ සැප විඳිනවා කියලා කියන්න හදා ගන්නවා. එතෙන් සංඥා කරලා පෙන්නන අනික් කැටේ කුං හතරයි කියන්නේ මට කුං පහක් හයක් තියෙනවා. තුඩු හතරක් පහක් තියෙනවා කියලා එහෙනම් මම රවුම් කියලා හඳුනා ගන්නවා. ඊට පස්සේ වැලි කැටේ කියනවා මම ඇවිල්ලා කොන්ක්‍රීට් ගලක වැලි කැටයක්. මම ඇවිල්ලා මහා ගොඩනැගිල්ලක කොනක ඉන්න වැලි කැටයක්. මම කවුරු හරි අසුචි කෑල්ලක තියෙන වැලි කැටයක් කියලා එයා ඒ එයාගේ බලපුරවකාරකම් කියන්න හදනවා. වැලි කැටේ වැලි කැටේම තමයි කොහෙ තිබ්බත් වැලි කැටේ. ඒ වෙනුවට එයා කියන්න හදනවා නෑ නෑ මම උසස්. මම රජවංශින් ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් ඒ සංස්කරණය කරලා පෙන්වන්න හදනවා මේ තමන්ගේ තියෙන විශේෂත්වය. ඒකල අනික් වැලි කැටත් එක්ක අපේ ගණු දිනුවක් නෑ. ඒගොල්ල වෙන වංශයක් අපේ වෙන වංශයක් කියලා ඒ ගන්න ගතිය සෝබාධාත්ම වැලි කැටයකට දෙන එකක් නෙවෙයි. ඒක වැලි කැටේට එන පිස්සුවක්. පුතජන ගතියක්. වෙන් කළ හඳුන ගන්න ගතියක්. ඉතින් බුදුදහම කියනවා සද්ධාවේ නාමයෙන් ඕක අතහැරලා දාපන්. සීලේ නාමයෙන් ඔක්කොම සිල් ලකින කට්ටියනේ. අතහැරලා දාපන්. ඒ ගල්ජේ පඬිසාංශ ඉන්න කාලේ කියන්නේ පරණ පරණ උපසම්පදා වෙච්ච පුතජන භික්ෂුවක් කියනවා. සාමණේර රහතන් වහන්සේලමක් කියනවා. අර සාමණේර රහතන් වහන්සේ අර උපසම්පදා වෙච්ච පරණ භික්ෂුවට වඳිනේ වෙයි. මේ දෙයක් නේ. ඒක තමයි හැටි. යාගේ සීලය උසස්. මේ වඳින්න රහතන් වහන්සේ තමයි. අර කෙලෙස් සහිත සීල වැඩි කෙනෙක්. ඒක තමයි වෘත්තපටිපාටිය කියලා කියන්නේ. වෙන්දපා. ඉවරයි නේද ඊට පස්සේ ආය කවුරක්වත් ඇවිල්ලා අයියෝ අයියෝ හොඳ නෑ ඔබ වහන්සේ රහතන් වහන්සේ උන්වහන්සේ පුතඥනේ නේ කතා කරන්න දෙන්නේ යා මට කලින් ඔබ සම්බදලා තියෙනවා පලිප් පැවිදිලා. එච්චරයි. ඒකට අපි වෙන නීතියකට යටත් වෙනවා කියන්නේ සීලය. එන සතියට ගිහිල්ලා බලන්න වර්තමාන චිත්තක්ෂණයට ඇවිල්ලා දෙන්නෙකුට තියනවාද කියලා වර්තමාන චිත්තක්ෂණයේ අත්දැකීමේ ගෑනු අත්දැකීමක්, පිරිමි අත්දැකීමක්, වැඩිමාල් අත්දැකීමක්, තරුණ අත්දැකීමක්, උගත් අත්දැකීමක්, නුගත් දෙන්නේ නැහැ. ඉතින් අපිට කවදාකවත් අත්දැකීම ගැන කියන්න බෑ. මොකද ඒකෙන් අපිට නම්බුවක් එන්නේ නැහැ. මේ මම අඟ උස්සන්නේ නැහැ. ඒ නිසා බුදුන්ස කියන පුළුවන් තරම් වර්තමාන හිටපන්. ඉන්න බැරි මොකක්වත් නිසා නෙවෙයි. ඒකෙන් අපිට කොඩි දාන්න බෑ. ඒකෙන් අපිට කතන්දර හදාගන්න බෑ. ඒකෙන් අපිට මමයා උස්සලා පෙන්වන්න බෑ. ඒකෙන් අපට කිසිම ලාභය, සත්කාරය, සම්මානය සිලෝක ලැබෙන්නේ නෑ. ඒ නිසා අපි ඒක නිකන් අර පතෝල හොද්දක් වාගේ එහෙම නැත්නම් ඇල්ලතර වාගේ පැත්තකට කරලා මොකක් හරි කටකස්මක් තියෙන එකක් ඔය ඔය ඇවිදිනවා. ඉතින් ඒ නිසා කොයි වෙලාවකරි තේරුම් ගත්තොත් ඒ හොයන්න ඇවිදින්නෙම මොකද්දෝ තියෙන මාන්නයක් හීන මාන්නයක් නිසා ඒ සමේ වර්තමාන මොහොත එළඹ සිටි මොහොත තමයි ක්ෂණ සම්පත්තිය කියන්නේ මේක තමයි සාධන සම්පත්තිය කියන්නේ දන්න දහං ගැටයක් දාලා වර්තමාන මොහොතේ හිත තියානින්න කියලා ඒකට ප්‍රධාන වශයෙන් මේ විරුද්ධ වෙන්නේ තමන්ගේ විඥානය තමයි විඥාණයට ඕනේ නෑ මේ චිත්තක්ෂණය තාක්ෂණික වැඩවලට යන චිත්තක්ෂණය මේ චිත්තක්ෂණය ආධ්‍යාත්මික වැඩවලට යන චිත්තක්ෂණය මේ චිත්තක්ෂණය පිං කරන චිත්තක්ෂණයක් මේ චිත්තක්ෂණය අනුන්ට උදව් කරන චිත්තක්ෂණයක් කියලා අර චිත්තක්ෂණ වලට ලේබල් ගන්න. ලේබල් ගහලා කියනවා මේ තාක්ෂණ වැඩ කරන චිත්තක්ෂණය හොඳයි. බීඩිවි බිනිකන් බෝක් වකුරට වෙලා ඉන්න චිත්තක්ෂණයට වැඩිය චිත්තක්ෂණ වලට මොකක්වත්ම දාරක් නෑ. ඔක්කොම සමානයි. ඉතින් අපි අර උපයාගත්ත ඔක්කොම බිඳුවර බහිනවා වර්තමාන මොහොතට ආපුවා. එනිසා යම් කිසි කෙනෙකුගේ යම් චිත්තක්ෂණයක් ශද්ධාවෙන් පිළිලා සීලයට මලගේ සීලයක් තියෙන කියලා දැනගෙන වර්තමාන මොහොතට එළඹිලා වාසය කිරීම බුදුහාමුදුරන් ලඟ වෙන්න තියෙන කෙලින්ම ක්‍රමයි. ධර්මය අවබෝධ කරගන්න තියෙන කෙලින්ම ක්‍රමය ඊතරම තමයි බුදුහාමුදුරු ඉන්නේ. ඉන්නේ අපිට අපි මොනවා හොයන්න ගියත් ආලවට්ටම් දාගෙන මේ බුදුහාමුදුරෝ මෙහෙමයි දඹදිව යන්න ඕනේ නැත්නම් මතු පිළිම වංචු බුදුහාමුදුරෝ දකින්න යන්න ඕනේ එහෙම නැත්නම් කතිප කරුත සරුවචනාංශය දකින්න යන්න ඕනේ කියලා මේ කරුවචන්හන්සේ අල්ලගෙන මේ කතන්දර ගොතන්න හැදුවට මේ චිත්තක්ෂණයේ අවුල් වෙන එක මිස එහෙම නැත්නම් ක්ෂණයේ ගිලිහෙන එක මිස මොකක්වත් වෙන දෙයක් නෑ. ඉතින් සරුවචන්හන්සේ කියනවා මම උඹලා මාව පණවන්න හැදුවට මේ සරුවචන විඥානය කියලා දෙයකින් සරුවචන සංස්කාර කියලා දෙයකින් මගේ සරුවචන සරුවචන නගන විඥාන සංකා විමුක්තෝකෝ වච්ච තථාගතෝ විඥාන සරුවචන විඥාන කියලා යමක් කාට පටපදින්න ගියත් මං ඒකෙන් නිදහස්. ඉතින් ඒක මොකද්ද කියන්නේ? තොපිත් නිදහසයක්. මේ මම මේ කියාගන්න එකෙන් මගේ කියාගන්න එකෙන් නිදහස් වෙන්න කියලා. ඉතින් එතකොට මුකුත් වෙන්නේ නැහැ. ඒකට මේ ගඟක් ගිහලා මුහුදට වීගත්තයි කියලා ගඟ වාෂ්පීකරණය වෙන්නේ වතුරට මුකුත් වෙන්නේ නැහැ. කින්නක් නිවුණ ගියයි කියලා ලෝකේ තියෙන තේජෝ දහතුන මොකද ශක්ති සංස්ථිති නියමයක් මේ ලෝකේ තියෙන්නේ. කිසිම ශක්ති කඳුලක්වත් මේ ලෝකෙන් පිට යන්නේ නැහැ. එක එක දැක්පාට පරිවර්තන වෙමින් ඔහි තියෙනවා. ඉතින් අර මගේ දර වලින් පත්තු කරපු ගින්නය පිදුරු වලින් පත්තු කරපු ගින්නය වෙන කෝටු කැබලි වලින් පත්තු කරගත්ත ගින්න කියලා ඒ ගින්න මගේ නම් කරගන්න පුළුවන් ගතිය නැති වුණාට ගින්නක් නිවුණා කියලා කියයි කියලා ලෝකෙට මොකුත් වෙන්නේ නැහැ. ගින්න පත්තු කරයි කියලා ලෝකෙට මොකුත් වෙන්නේ නැහැ. අර තමන්ගේ වලියටපත් වෙනවා. ඊට පස්සේ ඉතින් කෑ ගහන්න පටන් ගන්නවා මගේ ගින්න නිවුණා. මමයි ගින්න පත්තු කෙරේ මේක ඔලිම්පික් ගිනි දැල්ලක්. මේක ගිනි කූරු ගිනි දැල්ලක් කියාගෙන අපි මේ කතන්දර කරන දේවල් ගින්න ගණන් ගන්නෑ. ගින්න කවදාකවත් ගණන් ගන්න. අපි කොච්චර ගින්නට උපද මේ ගින්න දෙයියන් පිටුවත් ගින්න දෙයියන්ට අපිට අපි වර්ෂ කරන්න බෑ. ඒ බුරිදත්ත ජාතකයේදී බෝසත්ණන්සේ තපසට යනකොට අම්මා කියනවා මේ Hindu තපස් ක්‍රමේ ගිනි ටික අරසා කරන්න ඕනේ. හැම වෙලාවෙම දිවා රාත්‍රියපත් වෙන ගින්නක් තියෙනවා. ඒක පුළුවන් තරම් හොඳ මේ දේවල් පුදන්න කපුරු, කිතෙල්, හඳුන් තුවරලා පුළුවන් තරම් අගිල් පුච්චක පුච්ච කරන එක පත්විපේ ඉන්න තාක්කල් දෙයියෝ Taman එක කියලා. ඉතින් මෙයා කොහොම හරි කරලා ගිනි දෙයියන් පුදන්න හරකෙක් හොයාගන්න. ඒ හරකේ හරක පූජා කරලා ගිනි දෙයියන් පුදන්න. මේ මේ අස්වමේදේ වාගේ මේක ගෝමේදයක්. මුලැතිකල් ඉවරලා ඉහිල බලනකොට මේ ගින්දර නිමිලා. දැන් ඒක ඉතින් තපතර ලොකු බාධාවක්. මේ අම්මා කියපු දෙයක් නැති වුණා යග් ගිනි දෙයියොත් තරහ වෙනවා. කියලා පස්සේ හරක බැඳලා තියලා ගමට යනවා. මේ ගින්න රෝයන්ට ඉතින් ඒ දවස්වල අද වගේ අලියා ගිනි පෙට්ටි, සූර්යා ගිනි පෙට්ටි හොයන්න බෑනේ. ඉන්දර ගින්දරට යපත්තු කරන ගමට ඉඳලා ගෙදර කැලියට එනවා කියන එක ওই චින්තරන් ලේසි නෑ. ඉතින් ගිනි ටිකක් හොයන්න ඉඳ කල් යනවා. ගිහිල්ලා එනකොට හරක් හොරු ඇවිල්ලා හරක කාලා කුර ටිකයි වලිගෙයි අං ටිකයි ඉතුරු කරලා යනවා. ඊටසේ වට පිට බලන දෙයියනේ මේ ගිනි දෙයියන් පුදන්න ගෙනාවු හරකරක් ගන්න ගිනි දෙයියන්න බැරි නම් ඈ මුගේ අම්මට යකෝ කියලා ඊට පස්සේ බයිනෝ තොට මේ පුදන්න ගෙනාවු හරකරකින්න බැන්නා තොට ගිනි දෙයියන් පුදලා මට මොකද වෙන්නේ මොන වාසියක්ද ලැබෙන්නේ කියලා අනේ හරි සෞත්වි වයින් හැටි මනින්නේ දෙයියන්ට තෝනම් මේ ලෝකෙ මැව්වේ තෝ මවලා තියෙන දුකක් එනිසා තොට කියන්න වටින්නේ නිර්මාපකය කියලා නෙවෙයි විනාශකයයි කියලා එතකොට කියන්න ඕනේ මහා හොරයි කියලා. ඇයි හත් දෙයනේ මේ ලෝකෙට වංචාව මැව්වේ? ඇයි හත් දෙයනේ මේ ලෝකෙට මේ මුලාව මැව්වේ? ඕක නැතුව මවන්න බැරිද එතකොට? කියලා බුදු වෙන්න ඉස්සල්ලාම බුද්ධත්ව ජාතකයේ කියන. මේ දෙවි කෙනෙක් අපි හදාගෙන යාගෙන් අරස වෙන්න හදනවා. ඌට ඌට ගෙනාපු බිලි පූජාවක් ගන්න බෑ. ඕන්න ඔය වගේ එකක් අපි මේ මමයා කියලා එකක් හදාගෙන ඌට උදේ ඉඳලා හැන්ද වෙනකන් කණ්ඩ දෙනවා බොණ්ඩ දෙනවා නාවනවා කවනවා පොවනවා නමුත් ඒකයි ඉන්නේ අපිට විරුද්ධව. මමයි ඉන්නේ මට විරුද්ධව. මම කරන කිසිම වැඩක් කවදාකවත් හිතසුව පිණිස හිටින්නේ නැහැ. ඉතින් ඒ නිසා බුදුරජාණන් අපිට පාර දෙනවා මම යතනilla මම නැත්තන්ට යන්න. කියා ගන්න පුළුවන් තැනilla කියා ගන්න බැරි තැනට යන්න. දන්නා තැන සිට නොදන්න තැනට යන්න. ඉතින් ඒ ගමනේදී මේ මම නැති කරන විඥානය නැති කරන තැනකට යනවා මිස මේ විඥානේ සෝවාන් වුණාය <clears throat> විඥානේ පළවෙනි ධ්‍යානෙ ලැබුවාය මේ විඥානයේ විපස්සනා ඥාන ලැබුවයි කියලා මේ විඥාණයට උතුරු බලන් දන්න ගියොත් ඒ මනුස්සයා මේ උච්චින්න මුණා තාලවත්තු කතා අනභව කතා ආයතින් අනුපාය ධම්මෝ කතාවක් නෙවෙයි තියෙන්නේ මේ විඥාණයට පදක්කම් පලන් දන්නා. ඉතින් ওই භාවනාවේ මුල් කොටසේ දිගටම කෙරෙන්නේ යෝගාවචරය මේ මම ඉස්සට වැඩිය උසස් මට දැන් සිල්ලේ තියෙනවා. මට දැන් සමාධියේ තියෙනවා. මට රූප ධානය තියෙනවා. මට අරූප ධානය තියෙනවා. මම අනික් කාට වැඩිය ත්‍රිපිටකේ දාන්නවා. මම අනික් කාට වැඩිය දේශනාව මේ ධර්ම කතිකත්වයේ තියෙන නානා ප්‍රදේවල් වලින් විඥාණයට බලකම් පලඳනවා. ඉතින් ਸਰවඥාන්සේ සඳහන් කරන යම් කිසි කෙනෙක් මේ ශාසනයේ තීරුම් ගන්න නැතුව මේ මේ දේවල් වලින් විඥාණයට පදක්කම් පලඳ පලඳා අර මනුස්සයට නැහැ. මට විතරයි මේ පදක්කම තියෙන්නේ කියලා කියනවනම් සීලවන්ත වුණත් අසප්පුරුසයි කියනවා. සුතවන්ත වුණත් අසප්පුරුසයි. ධම්මගතික වුණත් අසප්පුරුසයි. සුතවන්ත සත්පුරුෂයා සීලවන්ත සත්පුරුෂයා ධම්මකතික සත්පුරුෂයා කියලා සත්පුරුෂ සූත්‍රයේ සරුවචාන්සේ දිගටම දේශනා කරනවා. ඒ මොකද අපි මේ වැඩ කටයුත්ත සරුවචාන්සේ දේශනා කරලා තියෙන්නේ අන්නේම අන්ධහර පාණ්ඩ නෙවෙයි අන්ධහර පාණකම තකතිරුකම කියලා තේරුම් ගන්නයි. ඒ අන්ධහර පාණකම අවිද්‍යාව කියලා තේරුම් ගන්නයි. මම උඹ නෙවෙයි. උඹ මම නෙවෙයි කියලා වෙන් කිරීම හරහා තමයි මේ අපට දුක එන්නේ. උඹ කරන හැම වැරද්දක්ම මගේ. එච්චරයි කියන්නේ. උඹ මොන වැරද්දක් කරුවත් මගේ ඉතින් අපි ඔක්කොම එක කම්පැනි කට්ටියනේ. මේ හෙම්පිටික ඥානසී ආමතුරන්ට මේ ATR ඒත් මහත්තයා සරුවදේට ගෙනලා තියාගෙන කියනවලු බෑ හාමුදුරනේ මේ හාමුදුරෝ කරන වැඩ දිහා බලපුවාම බෞද්ධයම තේ ලැජ්ජයි කියලා. ඒක නම් එහෙම තමයි මහත්විචි මහත්තයලට එහෙම වුණාට ඉතින් අපේ කම්පැනි කට්ටියනේ. අපි ඉතින් අපේ කියන්නේ යනවා කියනවා. કોઈ සංඝයා කරද්දක් කළොත් අපේ තමයි. ඉහළ කියතයි තො තො කපනවා වලි කියතෝගේ පච්ච කරනවා තොපි එලවනවා තොපි කියන්නේ අපිට බුදුහමෝ දීලා නැහැ එහෙම එකක්. මම කියන්නේ ඉතින් ඌ ඒකත් මගේ මල්ලේ බදාගන්න. හරියට දරුවෝ වැරදි කරනකොට අම්මා කෙනෙක් ඒ දරුවා අරසා කරන්න හදනවා වගේ මේ ලෝකේ යම් කිසි කෙනෙක් වැරද්දක් කරන එක මගේ වැරද්දක්. අඩු ගන්න මට පෙනුනේ මගේ වැරද්දක් නිසා. කටුකුරුන් දෙසාංශ කියනවා මට කවදාකවත් බෑ වැරද්දක් දකින්න කාගවත් මන් නොකලපු જાතිකක් කියලා. හැම දෙයක්ම වැරද්ද වෙන්නේ මම මේක කලින් කරලා තියෙන නිසා. නමුත් මගේ වැරද්දට මම සමාව දෙනවා. අනුන්ගේ වැරද්ද හුවා දක්කලා කියන හේ එහෙම හරි නෑ. එහෙම කරන්න බෑ. තොට ගහනවා, පච්ච කරනවා, කචෙන් ගහනවා. වැරදි කරන්න බෑ කියලා දැහල් බැලුවොත් ඌගේ ගෙදරත් ඒ වැරදි ටික තේරෙම තියෙනවා. වැරදි නැති කට අනුන්ගේ වැරදි පේන්නේ නෑ. ඉතින් ඒක නිසා මේ කතයුත්තේදී මේ විඥානයේ ඔලුවසන හැටි බලන එක බුදුහාමුදුරුවෝ සඳහන් කරන ඇත්තටම අමාරු වච්චකොත් උඹට බෑ. මොකද උඹ ළඟ තියෙන්නේ ඇත්ත දකින්න ඕන කම නෙවෙයි. උඹට ඕනේ මේ මමයා හුවා දක්වන ගතිය. විඥානීය මමයි කියා ගන්න කැපිපේන ගතිය. සර්වඥාන්සේට මේ විඥානයේ තථාගතයන් වහන්සේ කැපිපේනොයි කියලා පෙන්නනවා නම් ලෝකයා සර්වඥාන්සේගෙන් නිදහස්. සර්වඥාන්සේම මේ ඒ පැනවිල් අගය කරන්න යන්නෙත් නෑ. ඒකට පොහොර දාන්න යන්නෙත් නෑ. ඉතින් මේක තේරුම් ගන්න බෑ. සීල ශික්ෂා. සීල ශික්ෂාදී මමයා ඉල්ලසගෙන තමයි යන්නේ. මේකේ තේරුම් ගන්න බෑ සමාධි ශික්ෂාවයි. සමාධි ශික්ෂාවත් මම අවශ්‍ය කරන තමයි යන්නේ. ඒ ඔක්කොම තනවා වඩා ගත්ත එක ප්‍රඥා ශික්ෂාවේදී විතරයි ඒ නම් කරලා වෙන් කරලා හඳුනාගත්ත මමය කුණුපොල් ගෙඩියක් ගැහුවා වගේ මේ අසවා කතාව වැඩිච්ච ලැබු මේ අලුපුහුල් ගෙඩියක් ලබ්බක් හතරමන් හන්දියක් ගැහුවා වගේ තෙරි ගැහෙන්න ගහනවා. ඔය කියන විඥානේ අතහැරලා දාන. ඉතින් ඒක හරි අමාරුයි. ඒක අග්ගිවච්ඡත කොට නෙවෙයි අද ඉන්න බෞද්ධයරත් තමයි. බෞද්ධයත් මේ බුද්ධ ආගම හරහා හෝ තමන්ගේ මාන්නේ නග්ගා ගන්න අපි බුද්ධ ආගම් කාර්යෝ කියන්නේ. එතන මම මෙහෙම පොරක් කියලා පෙන්නඳ ඒ දඟලන දැඟලිල්ල හරහා මේ සීල ශික්ෂා සමාධි ශික්ෂා යම් ප්‍රමාණයක් දුරට එන්න පුළුවන්. ප්‍රඥා ශික්ෂාව අමාරුයි. ඒක නිසා එකම පුද්ගලයෙක් තුළ සීල ශික්ෂාවෙන් පරිණාමයටපත් කරලා සමාධි ශික්ෂාවෙන් පරිණාමයටපත් කරලා එයාට කියලා දෙන්න ඕනේ මේ සීලේ රකින්න ඉස්සලා හිටපුඹ නෙවෙයි දැන්. සමාධියක් ඇති කරන්න ඉස්සලා හිටපුඹ නෙවෙයි දැන්. දැන් උඹට පුළුවන් ප්‍රඥා ශික්ෂාව කරන්න. ওই සීල ශික්ෂාවෙන් සමාධි ශික්ෂාවෙන් ඇතිවෙච්ච මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන දේවල් එකක් අරගෙන එක සැරේකට හුදුට හරහා බලනද ඒකේ එහෙම නিত্য වූ සුඛ වූ සුභ වූ ආත්ම වූ දෙයක් තියනවාද කියලා. හරි මේ දුවන ගමන්, බත් කන ගමන්, පොල් ගාන ගමන් මේවා බලලා ගිහිල්ලා හරියන්නේ නැහැ. සීල ශික්ෂාව, සමාජ ශික්ෂාවක් ඇතුව එකක් එක වැරකට අරගෙන. ඒකේ මුලමදාග වශයෙන් සතත අභ්‍යාසයට ගිහිල්ලා රූපයක් වෙන්න පුළුවන්. වේදනාවක් වෙන්න පුළුවන්. සංස්කාරයක් වෙන්න පුළුවන්, විඥානයක් වෙන්න පුළුවන්. සංඥාවක් වෙන්න පුළුවන්. මොකක් හරි එකක් ගන්න සීල ශික්ෂා, සමාජ ශික්ෂා ඇතුව. අරගෙන බලන්න මේකේ වැඩි වේලාවක් බලහිනකොට මේක නිට්‍ය හැඩයක් සටහනක් ආකාරයක් පෙන්නනවාද නැත්නම් ඒකේ ගති ඒකේ භාව ඒකේ ස්වභාව මාරු වෙනවද කියලා බැලුවොත් හරිම චපලයි හරිම වංචනිකයි හරිම ෂටයි හරිම මායාවී ඉතින් මේවට අන්ධහර පාණ්ඩ ගිහිල්ලා මේ ෂට මායාවී වූ රූප ධර්ම වලින් අපි ආත්මයක් හදන්න හදන ප්‍රතිබිම්බයක් හදන්න ඒව කවදාකවත් අපිට වග වෙන්නේ නැහැ ඉතින් ඒ නිසා කතා කරන තැන මම යම් ආකාරයක රූපයකින් මාව පැනවුවනම් ඒක මම මුලින් උදුරා දැම්මා. අනභාව කෙරුවා. නැවත නූපදනා තත්ත්වයටපත් වුණා කියලා කියනකොට මිනිස්සු හිතන්නේ කැක්කුමක් නැති චපල තමන් උප්පත්ති තැනට නම්බු කරන්නේ නැති එහෙම නැත්නම් පවතින පද්ධතියට නම්බු කරන්නේ නැති කෙනෙක් කියලා තමයි බණින්න තියෙන්නේ. සර්වඥාන්සේක කෙරුවා ඉතලා. කළ ප්‍රසිද්ධිය ප්‍රකාශ කරා. ඔව්. මම නෑ ඒ පටන් ගත කෙනෙක් කට්ටියට නම්බු වෙන විදිහට සලකන්න ඒ මේ නීති පද්ධතිය රටත් නෑ මම කතා කරන්නේ ආර්ය විවරේ ආර්ය විවරේ එහෙම මුලට සලකන ගතියන්නේ අකතඤ්ඤෝ අස්සද්දෝ තථාගතයන් වහන්සේ ගාන සද්ධාාවක් ඇත්තෙම නෑ මොකට සද්ධා කරන්නේ දන්නවනම් දැක්කනම් ආයෙ මොනවද සද්ධා කරන්නේ අකතඤ්ඤෝ කෘතුගුණ සැලකිල්ලක් නෑ කෘතුගුණ සලකන තියෙන කෙලෙස් වලටනේ මොන කුතුගුණ තමයි ඒ නිසා ධම්මපදයේ සඳහන් කරලා තියෙනවා තථාගත වෙනකොට අකතඤ්ඤෝ අසද්දෝ සද්ධාව ඕන කරන්නේ තාම මේක දැක්කේ නැත්තම් තමයි කෘතඥතාවය ඕන කරලා තියෙන්නේ තාමත් මූලධර්මනි වැඩ ගන්න ඕන මෙතෙන් ඩාට පස්සේ මූලධර්ම පහම ප්‍රතික්ෂේප කරනවා ඉතින් එතකොට විඥාන සංඛා විමුක්තෝ විඥානේ ඇති වෙන්න යම් ගිනීම් යම් ගණන් ගැනීම වගේ තිබුණා නම් විඥානයත් අතහරිනකොට ඒ ගණන් ගැලීම අතහැරලා යනවා. එතකොට අනික් කට්ටිය ਸਰවඥාන්සේ පැනෙවුවට ਸਰවඥාන්සේ ඒගොල්ලන්ගේ පැනවීම අනුමත කරන්නේ ඒක නිසා මේක කියනවා ගම්බීරෝ අප්පමෙයෝ දුප්පරිගාහෝ. දුප්පරි යෝගෝ. සය්‍යතාපි මහා සමුද්‍රෝ මේ මහා සමුද්‍රේ වාගේ අපි පොදු මානව පොදු මනුස්සකමට දී වෙලා ගියාට පස්සේ මනුස්සකම තියාගත්තට පස්සේ අපි අඟ උස්සන එක ඕනේ නෑ. අපි ඔක්කොම කොහින් ගියත් මිනිස්සු. ඔය කොච්චර නම්බුකාර ලැබුවත් මොච අපරාධයක් කරත් මිනිස්සෙක් නෙවෙයි කියන කාටවත් බෑ. ඒ මනුස්සකම බාරගමු. අපිට මනුස්සකම කවදාකවත් බාර ගන්න බෑ. අපේ නම ගම ගොත් ඒවා තියෙන තාකල් අඟ දාගත්ත ගමන්කල් ඊට පස්සේ අපිට ප්‍රධාන වශයෙන් අවතකෙන්නේ මනුස්සකම. ඒක නිසා ඒවා නැති තත්ත්වයටපත් කරන එක රූප දිගේ කරලා පෙන්නනවා. වේදනා දිගේ කරලා පෙන්වන්න පුළුවන්. සංඥා දිගේ කරලා පෙන්වන්න. සංස්කාර දිගේ කරලා පෙන්වන්න පුළුවන්. අවසාන වශයෙන් විඥාන දිගේත් කරලා පෙන්වන්න පුළුවන්. ඉතින් රූපයක් කරන බලන්න රූපේ නැති වෙනකම් බලන්න. රූපේ තියෙන තැනින් පටන් ගන්න නැති වුණාට පස්සේ දැන් රූපයක් අල්ලන්න කරපු කතන්දර කතන්දර ගන්න බෑනේ. ඉතින් ඒක අපිට සතුටක් දැති වෙන්නේ කනගාටුවක් දැති වෙන්නේ. රූපයක් අල්ලගෙන මේ මේ තමයි මම මේ තමයි කමටහන මේ තමයි භාවනා මේ තමයි ප්‍රතිපදාව කියලා කරනවා. කරලා කරලා කරලා ගෙවෙනකම බලනවා. ආයෙ රූපේ මතුවේ. ආයෙ ගෙවෙනකන් ඉන්නවා. ආයෙ මතුවේ. ආයෙ ගෙවෙනකන් ඉන්නවා. එහෙන් බල බල ඉනකොට තමයි තේරෙන්නේ මේ රූපේ තිබුණත් නැතත් සතියේ ප්‍රශ්නයක් නැහැ. අරමුණක් තිබුණත් නැතත් සතියේ ප්‍රශ්නයක් නැහැ. තියෙන මේ ලබල සතිය ඇති කරගන්න ගන්න රූපේ කහ පාට වෙන්න ඕනේ, නිල් පාට වෙන්න ඕනේ, නම්බුකාර වෙන්න ඕනේ. එහෙම ගන්නෑ. රූපයක් අල්ලන ගන්න සතිය රූපෙටත් යනවා. සැප දුක් වේදනා දෙකේදී ගන්න සතිය අදුක්කම සුඛ වේදනාවලත් ගන්න පුළුවන්. අදුක්කම සුඛ වේදනාවේදී සතිය නැහැ කියලා කියන්න බෑ. අදුක්කම සුඛ වේදනා සැපත් දුකත් නැති වේදනාවට අපි ගොඩක් වෙලාට ඉන්නේ. පාළුවේ කම්මැලි කියලා. එතනත් සතිය තියෙනවා කියලා දැනගත්ත දවසේ ධම්මදින්න රහතන් වහන්සේ කියනවා මෙහෙනින්න අංශේ. ඒක දන්නව නම් ඌ හැම වෙලාවෙම සතුටේ ඉන්නේ. දන්නේ නැත්නම් අවිද්‍යාව නම් දුකේ ඉන්නේ. මොකද සැප හොයන වැඩේට යන්නේ මේ සැප දුක අදුක්කම සුඛ කියන මේ තුනම එන්නේ හේතුඵල අනුවයි ඔය ඔක මේක විතරක් ඉල්ලන්න දඟලන්න පටන් අරගත්තොත් අන්තගාහි වෙනවා. අන්තවාදී වෙනවා. දුකටපත් වෙනවා. තුනම බාරගනි අදුක්කම සුඛ වේදනා කියන කිසි කෙනෙක් මාව ගණන් ගන්න නැති ඔය තානි වෙලා පාළු වෙලා ඉන්න වෙලාව කිසිම ගතියකට නතු වෙලා නැති ඒ දන්නවනම් ඒකයි අපේ ප්‍රകൃතිය කියලා ඒක අපේ හැබෑ නිවහන කියලා උජ්ජලිය ඉන්නේ හැම වෙලාවෙම සන්තෝෂෙන් ඉන්නේ මොකද ඒක උපයන දෙයක් නැහැ නේ අපි හරි තැප හොයන්න ගියොත් නෑ ප්‍රශ්න මතුවේනේ ඒ වගේම අඳුර ගන්නකොට මේ ගුණවතා මේ සීල්වතා මොකක්වත් තුනේ ඔක්කොම මිනිස්සු. කොයි එකත් මිනිස්සු උන්න මොන්න තටමැවුවත් මනුස්සකම නැති කරන්න බෑ. මනුස්සකම උස්සන්න බෑ. අපි ඔය නම්බුනාම දුන්නට තථාගතයන් වහන්සේලා එහෙම නම්බුනාම දෙන්න යන්නේ. මනුස්සකමට සලකන එක තමයි තියෙන්නේ. ඉතින් අපි හැම විශේෂතාව පෙන්වන්න හදන හැම වෙලාවෙම මනුස්සකමට හානි වෙනවා. ඒ නිසා ඊයේ මම එනකොට ත්‍රී වීලර් එක ගහලා තුන පිටිපස්සේ මේ අවංකව hina වෙන්න පුළුවන් නේ කිරිදරුවන්ට පමණිය කියලා. අනිත් හැම එකම hina වෙන්නේ බිස්නස් වලට. කියක් හරි හම්බ කරගන්න ඕන ඉතාලම hina වෙලා කතා කරනවා. කිරිදරුවෝ hina වෙන්නේ එහෙම බිස්නස් වලට නෙවෙයි අවංකව hina වෙනවා. ඒ කටේ කිරි කිද්දු සුවඳ තියෙනකන් දත් නැති තාක්කල් හොඳට hina වෙන්න පුළුවන්. දත් ආවට පස්සේ ඒක hina වුණත් hina වෙන්නේ බිස්නස් වලට. දැන් කිරිදරුවකම හොඳ නෑ. උඩ මනුස්සකම තියෙන උදන්න මට මොකක් කරගන්න බෑ මට මදුරෙක් ආවට එලව ගන්නත් බෑ කිරි ටිකක් නැහැ කෑ ආහාරත් නැහැ මොකක්වත් නැහැ අම්මා නැත්තම් ඉතින් ඌ අම්මා මගේ කියන අම්මගේ තනිය මගේ කැලලක් කියන්නේ ජීවත් වෙන ප්‍රශ්නේ නැහැ අම්මා කියනවා ආව ඉඳා ගනි උඹේ තනිය තමයි කියේ. ඔන්න අම්මා නැතිනොට තනිය නැතිනොට එන්න කෑ ගන්න. අම්මා දකිනොට තනිය දකිනොට hina වෙයි. ඔච්චරයි. දැන් අපිට ඒව මොකක්වත් මතක නැහැ. අපි ඉතින් අම්මා එන්න ඕනේ මැනලද පුතේ කිරි දුන්නේ මානුබට කියන අම්මා එන්න ඕනේ දැන් ගෙදෙට්ට. ආවම මේ නාකි යන්නේ අලි කරදරයක් දැන්. අර ඉස්සර වගේ තරුණ ගතිය නැහැ නේ. ඉතින් මනුස්සකම තිබුණා නම් ඕකට විශ්වවිද්‍යාලය යන්න ඕනේ නැහැ නේ. ඕකට මේ මේ මේ කවුරුත් ඇරි නම්බුනාම දෙන්න ඕනේ නැහැ නේ මනුස්සකම අපිට හම්බෙන. උප්පත්ති ආනිසංශයනේ මේ හැම පැහිකමකින්ම වෙන්නේ අපේ මනුස්සත්වෙන් ගිලිනවා. ඒතර තවත් මනුස්සෙක් අපි සලකන්නේ උගේ ඩිග්‍රී එක බලලා. මේ සාමාන්‍ය නිකායද කියලා බල්ල තමයි සලකන්නේ. සියන්නිකායද කියලා බලලා තමයි හත්න්නේ. මනුස්සකම නැහැ. ඒ නිසා මේ හැඳුනුම් කරන්නේ තමයි අද ලෝකෙ දැන් තොරතුරු තාක්ෂණය කියන්නේ. ඉවරයි. මනුස්ස මනසේ කිසිම දෙයක් නමකින් කෙලසන් නැතුව තියන්නේ ආද. හැම එකටම ලේබල් ගන්න. විකුණන්නේ ලේබල් එක බඩුව කොහෙද? ඉතින් අපි මේක දන්නවනේ මේ මිනිස්සයා ගහපු එකක් මේ ලේබල් එක. බඩුව වෙනම එකක්. ඒ නිසා ඒක හරහා සංඥා හරහා ද්‍රව්‍ය දිහා බලන්න මේකේ බුදුහාම කියන අමාරුයි. උඹට බෑ කියලාත් කියනවා. සංස්කාර කියලා කියන්නේ මගේ කෙරුවාවන් අනුව තමයි මගේ නමට අකුරු එකතු වෙන්නේ පස්සේ. මේ මේ දේවල් නම කරන් ලද, මේ මේ දේවල් මවන් ලද, මේ මේ දේවල් කරන් ලද. ඉතින් කටුකුරුන් සාංශ කියන ඒ සාංශ ලියව පොත් බලනකොට විශ්වවිද්‍යාල ආචාර්යවරු අයියෝ නිකම්ම නිකම් භික්ෂු නුවා කියවන්න බෑ කියනවා. පිටිපස්සේ PhD කියලා නැහැ. පිටිපස්සේ MSc කියලා නැහැ නේ. උබේවි ආරාජපති කියලා නැහැ නේ. අර සිරෝමණී සම්මාන ලැබිලා නැහැ. ඉතින් ඥානানন্দ භික්ෂුව කිව්වා අයියෝ නිකම්ම නිකම් භික්ෂුවක් ඒ පොත් කියවන්න වෙලාවක් නැහැ කියනවා. මොකද අර පිටිපස්සෙන් ගහන ලේබල් එකට අවුරුදු 6 ඉඳලා අවුරුදු 26 වෙනකම් කොච්චර කඹරනවද කියලා බලන්න මිනිස්සෙක්. මේ Taman ගණ්ඩ හදන මේ අකුරු දෙක තුන පටලවා ගන්න. ඔහුගේ නමේ ඇති දිග පළල දැක්කම තම්බිට වගේ සලකයි දුටුව මක්කම කියලා අපි කාලේ පොඩි කාලේ ඉඳලා තියෙනයි පඬිතෙක් ගෙදර ජීවිතෙත් කරගන්න බැරුව මේ පඬිතකම් කරන්න ගිහිල්ලා ගමෙනුත් ඉන්න බැරුව එලවලා දාන. මොකද ඌට ඕනේ අර පිටිපස්සේ තියෙන නන් ටික විතරයි. ඒකට පස්සේ ඒක පෙන්න පෙන්න ගෑ ගන්නවා. සීල් එකක් එහෙම කපන්න බෑ උන්න. මොකද ඒ සීල් එකේ නන් ටික දානකොට කොටු ඇතුලට දාන්න බෑනේ මේක. කොටු කරන්න බෑ. අර නම්බුරාම ටික දානකොට බුදුහාමුදුරන්ගේ මුලට කවුරු හරි දැකලා තියෙනවද කියලා බලන්න උබේ විහාරාධිපති කියලා දාලා තියෙනවා. විචිත්‍ර ධර්ම කතික කියලා දාලා තියෙනවා. ත්‍රිපිටක ධාරී කියලා දාලා තියෙනවා. ඒක හරීම ලස්සනයි. මටත් රිදෙනවා කියනකොට අපි උපසම්පදා සාහිත්‍යයේ પરම්පරාව ලියලා තියෙනවා. බුදුහාමරගේ උපාලි දාසක සෝන ඔක්කොම කියලා අන්තිම හාමුදුරු දෙන්නගෙන ඥානාරාම ස්වාමීන්සේගේ පණ්ඩිත ස්වාමීන්සේගේ නම දාලා අරිදම ස්වාමීන්ගේ නම දානට සාහිත්‍යයේ ඉඩමදී. මෙච්චර නම්බුණාම අනේ උපාලි මහරහතන් වහන්සේට උයනු පායනු ලියනි එච්චරයි. බුදුහාමුදුරණට එච්චරයි. දැන් එනකොට මම එහෙම දනා දැන් පළවෙනියට පත් වෙලා ගියොත් එහෙම මගේ නමර මොනවා එකතු කරන්නේ කියන්නේ බෑ. මේ සංස්කාර මේ සංස්කාර ටිකට අපි කොච්චර පහිනවද කොච්චර ගොම්පසාලනද කොච්චර බැගෑ වෙනවද කියලා බැලුවොත් ඒක අපිට පුදුම ආධ්‍යාත්මයක් කරන් දෙනවා. බුදුන්ස කියන උඹලා මට මේ මොනවා පටවන්න ගියත් මම මිනිසෙක්. ගාන්ධාරයෙකුත් නෙමෙයි දෙවියෙකුත් නෙමෙයි බ්‍රහ්මයෙකුත් නෙමෙයි මිනිසෙක්. අනික හැම ශාස්ත්‍රුණ වංශනමක්ම උඩ ගියා. අපි මිනිස්සුනේ අපි වෙනම මට්ටමක අපි දේව පුත්‍ර එහෙම නැත්නම් කවුරු හරි පත්වලද අපොස්තල් කෙනෙක් බුදුගන්නේ නෑ මම මේ හම්බ කරගත්තේ මේ භාවනා කරලා. ඉතින් සංස්කාර ගණන් ගන්න. ඉතින් විඥානයේ වශයෙන් මම සහ උඹ අතර වෙනසක් වර්තමාන චිත්තක්ෂණේ නෑ කියලා කිව්වොත් බෞද්ධය පිළිගන්න කැමති නැහැ. බුදුහාමරගේ විඥානය, පුතත්ජනයාගේ විඥානය වර්තමාන මොහොතදී ගත්තොත් එකයි. ඊට පස්සේ කියන උඹට බුදු වෙන්න ඕන වර්තමාන මොහොතේ හිත කියලා බලපං. බුදු හිත. පබස්සර මිදම් බික්කවේ චිත්තං ආගන්තුකේ උපක්ඛලෙට්ටි උපක්ඛලයන් තං අසුතෝතෝ පුතුජනෝ අප්පජානාති තං අසුතෝතෝ පුතුජනස සමාධි භාවනා නත්ථීති වදාමි. මහණෙනි හිත ඇතුලේ ප්‍රභාසරයි. පබස්සර මිදම් බික්කවේ චිත්තං ආගන්තුකයේ උපක්කලිටේ උපක්කේටම් පිටපැත්ත ටිකක් ওই මල්කඩ ගෑවිලා තියෙනවා. කච්චල් බැඳිලා තියෙනවා. තෙල්කුණු ගෑවිලා තියෙනවා. කෘතඥය ඒක දන්නේ යාට බෙන්නට පිට ගෑවිලා තියෙන මලකඩ විතරයි. අර ඇතුලේ තියෙන ප්‍රභාෂරය දකින්නේ නැහැ. දකින්නවනම් දෙවෙනියට සඳහන් කරලා තිනවා වසර මිදම් බික්ක වෙච්චිත්තං. ආගන්තුකේ උපක්කලිට උපක්කලිට තං සුතවතෝ වරිය ශාවකෝ ධානාති. එයා දන්නවා මෘදු හිතමයි මගේ ඇතුලේ තියෙන්නේ. මට තියෙන්නේ ඇතුලේ හිතේ හිටපන් ඔය පිටකුණු කන්දල් වල මතිමතාන්තර ඉන්න එපා. තස්ස සුතවතෝ ආර්ය ශාවකස සමාධි භාවනා අත්‍යීතව දැමුට සමාධිය හරියන මොකද හැකි සංඥාව ඉන්න බලන්න. මේක ඇතුලේ බුදු හිත තියෙනවා. මේක ඇතුලේ තදංග වශයෙන් නිබ්බුතිය තියෙනවා. ඒක වෙනුවට අපි කුණු කන්දල් ගැන කතා කරන්න ගියොත් අකුසල සමාපත්තියකට වැටෙනවා. කුසල සමාපත්තියට එන්න නම් අර කියන විදිහට විඥානයේ තියෙන ඒ ප්‍රභාස්වර ගතිය එහෙම නැත්නම් නික්ලෙස් බව ඕනම මොහොතක අත්දකින්න පුළුවන්. භවනා ප්‍රතිපදාව දන්නවා. ඒක තමයි ප්‍රභාස්වර මිදම් බික්කේ චිත්තං කියලා කියන්නේ. එහෙම නැත්නම් විඥානං අනිදසනං නිබ්බාණං සබ්බතෝ පබං. විඥානයේ මොනම දෙයකටවත් ව්‍යාපාර කරන්නේ නැතුව තමන්ගේ ප්‍රකෘති තැනට අවිල්ලා ඉන්නවනම් ඒක ඒක ප්‍රභවයේ ජීවත් වෙන්නේ. ඒක ප්‍රභං කියලා වචනයක් පාවිච්චි කරනවා ප්‍රභාස්වරයි කියලත්. නැත්නම් ඒක ප්‍රභවයේ ඉන්නේ. සියලු දේ කරන්න පුළුවන් ප්‍රභවයේ ඉන්නේ. ඒක කාටවත් ප්‍රමාණ කරන්න බෑ. වළංගක් හදන්න ඉස්සෙල්ලා මැට්ටේ තියෙනවා මැටි වළඳක් හැදීමේ ප්‍රභවය. මැටි වළඳක් හැදීමේ මූලික ශක්තිය තියෙනවා. මැටි වළඳක් හදලා නැහැ තව. මැට්ටෙන් ගුරුලීත්වයක් හදලත් නැහැ තව. අඩිවලඳක් හදලත් නෑ තාම. මැට්ටේ තියෙනවා ඔක්කොම හදන්න පුළුවන් ගතිය. එතකොට මේ වළඳක් බවට පත් කෙරුවයි කියලා කියන්නේ මැට්ට කෙලසෙනවා කියලා. කෙලසන් නැති මැට්ට සියල්ල හදන්න පුළුවන්. ඒකට කියනවා ප්‍රභවය කියලා. මැට්ටින් භාණ්ඩයක් හැදුව ගමන් මේ භාණ්ඩයට නමක් එනවා. මැට්ටට භාණ්ඩයක නමක් දෙන්න බෑ මැට්ට කියන්නේ මැට්ට කියලා. මේ භාණ්ඩ පිච්චුවාට පස්සේ අවුරුදු 20 ලක්ෂයක් යනලු ආයේ මුළු මැට්ට බවට පත් කරන්න. පුච්චන් නැතුව තිබුණොත් ආයෙ කඩලා මැට්ට කරන්න පුළුවන්. ඉතින් අපි කරන්නේ මැටි පුච්චීමේ කලාව ඉගෙන ගත්ත ශිෂ්ටාචාරේ. දැන් අපි ඉතිහාසය කියන්නේ පුච්චපු මැටි කැලක් හම්බුනොත් ශිෂ්ට මිනිස්සයයි කියලා. වෙන්නේ මොකද්ද? ආයේක ප්‍රകൃති මැට්ට බවට පත් කරන්න අවුරුදු ලක්ෂ 20ක් දෝද යනවලු. ඒ වගේ තමයි අපේ හිතට එන කුණු කන්දලයක්. අපි ක්‍රියාවත් කරපු ගමන් වීතික්‍රමණය කරපු ගමන් පුච්චපු මැටි කැලක් බවට පත් බවට පත් වෙලා. ඒක කෙලසෙන කෙලසිල්ල කර්ම ගෙවලවත් ඉවර කරන්න බෑ. ඒ බවටපත් වෙන්නේ ඉස්සෙල්ලා අප්‍රමාදීව මේක හිතේ ගොඩ නැගීගෙන එන හැටි බැලීලා තමයි අපි යෝනිසුමනස්කාරය කියලා ආනපානෙ මතුවෙන හැටි බලනවා. වම දකුණු වශයෙන් තියෙනකොට මුල බලනවා. පිම්බීම ඇකිලිමේ මුල බලනවා. රාගයක් ද්වේෂයක් කරනකොට මුල බලනවා. බලනකොට බලන්න පේනවා මේ නාම රූප ભેදේවත් නැහැ. ඒ මූල ජබේ මූල ශක්තිය භාවනා කරගෙන කරගෙන ගිහිල්ලා හැම අරමුණක්ම භාවනා කරලා යම් වෙලාවක යෝගාවචරයයේ විවේක ස්ථානෙට අනන්ත වූ ස්ථානෙට අරමුණක් නැති ස්ථානෙට මුලටපත් වුණා නම් එයාට තියෙන මේකට ඕන නාමයක් කියන්න පුළුවන් මේකට රූපයක් කියන්න පුළුවන් මේකට සද්දයක් කියන්න පුළුවන් මේකට රූප රූප කියන්න පුළුවන් කොයි දෙයක් ඇති කිරීමේ මූල ශක්තියට විතර අපි බය නැහැ වෙන මොකටවත්. ඉතින් ගියකම් අපිට නූල් බඳින්න වෙනවා හීන් දාඩි දානවා. මේ මොකද උනේ? අරමුණක් නැති වුණා. අඩු ගානේ යෝගාචර චෝදනා කරන ඒලා සතියක් නැතුණයි කියලා. ඇත්තට සතිය උපරිම තියෙන වෙලාව යෝගාචර හිතා ගන්න බෑ ඒ නිසා ඒ විඥානයේ පිළිඹු කරන මට්ටමට ගියයි කියන්නේ විඥානේ කෙලසුණා. පිළිඹු කරන මට්ටමටත් ඉස්සලා පවතින විඥානය හැම වෙලාවෙම තියෙන එකක්. නමුත් අපි පිළිඹුවට කැමති, මැට්ටට වැඩිය මැටි භාණ්ඩයට කැමති, මුහුදට වැඩිය ගංගානම් ගඟට කැමති. නමුත් කවදාකවත් ගංගානම් ගමට කෙලවරක් නැහැ මුහුද නැතුව. ඒක නිසා මේ පවතින මූල తত্ত্বය නැත්නම් ඒ විඥානයේ මූල ස්වභාවය ගත්තොත් ඒක අපේ හැබෑනි වහන වශයෙන් නික්ලේශීතන වශයෙන් කිසිම කෙනෙකුගෙන් ඒක හොංගන්න බෑ හොරකම් කරන්න බෑ ඒක තියෙනවා. නමුත් අපේ හිත කැමති මැටි බහඬ වලට මැට්ටට වඩා. අපේ හිත කැමති මුහුදට වඩා ගංගානංගකට. ඒ නිසා ගඟෙන් වතුර බීලා ලිඳට ආවඩන જાතියක් අපි. වතුර වැඩි වෙන්නේ. වතුර තියෙන්නේ අත නැහැ. ඒකට ආවඩන්නේ ලිඳට ආවඩන්නේ. අන්නේ ගතිය බුදුරජාණන් කියන සම්මුති ලසත්‍ය. නමුත් මේක යථාර්ථයේ වශයෙන් ඒක දැක ගන්න නම් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන අපිට මේ කය මේ ඕලාරික අත්භාවය මනෝමය අත්භාවයේ බාට ඉස්සලපත් කරගන්න. මනෝමය අත්භාවය කියන එකෙන් අදහස් කරන්නේ මේ රූප ලෝකේ. දරූප ධානය. ඊට පස්සේ සංඥාමේ අත්ප්‍රාය වලට පටලව ගන්න. ඒකට අරූප ලෝකේ මේ භාවනාවේදී බලන බලන මේ රෝලාරික කය තියෙන ඇස් දෙක අරලා බලන මේ රූපය සමාධිච්ච ආනාපානේ වගේ රූප ධර්මයකට සමවැදිච්ච වෙලාවකොත් ඒකත් ගෙවිලා රූප ධර්මයක් ගෙවිච්ච වෙලාවේදී තුනේම සති එකයි නමුත් එක එකන එක එක විදිහට කරන රූප මේ රූපයට කැමති සමහරු ආනාපාන රූපයට කැමති සමහරු ඒක සංඥා බාටපත් වෙච්චාම කැමති සමහරු නමුත් මේ එකමයි මේ තුනම බාටපත් වෙන්නේ මෙන්න මේක එක ජීවිතයක් ඇතුළත දැක්කනම් එයාට පුළුවන් අග්ගිවච්ච ගොත්තට වගේ පටලවා ගන්න නැතුව මේ බුදුබණ තේරෙන්නේ අර කියන සංඥාමේ මට්ටමට බැස්සට පස්සේ ඊට ඉස්සලා වෙන ධර්ම තියෙනවා සීල ශික්ෂාට අදාළ සමාධි ශික්ෂාවට අදාළ ප්‍රඥා ශික්ෂාවට අදාළ කොටසට එන්න භාවනාවෙන් අර සියුම් තත්ත්වයට යන්න ඕනේ. ගිහිලා ඉවර වෙලා ඒක තමංගේ හැබෑ නිවහන බවට පත් කරගන්න. ඒක ප්‍රමෝද කළ යුතු තත්ත්වයක් කියලා තේරුම් ගන්න ඕනේ. ඒක හරි අමාරුයි. මෙතන ඉන්න කවදාකවත් භාවනාවෙන් එතන ගියේ නැති කට්ටිය කවුරුත් නැහැ. ගියාට පස්සේ බය වෙන එකයි කරන්නේ. මේ වැරදිලයි කියලා හිතනවා. ඉතින් ඒකට කමඨාන සුද්ධ කළ දිනොත් නෑ නෑ වැරදිලා නෑ. සත්‍ය ධාරාවදී කියලා බලන්න. Taman ගිය පාර පැහැදිලි නම් සත්‍ය ධාරාව තියෙනවා නම් අර තේරුම් ගන්න පුළුවන් වෙයි. අපව ඕන්න මේ ඕලාරික தත්ත්වයට එන්න පුළුවන්. මනෝමය தත්ත්වයට එන්න පුළුවන්. සංඥාමය தත්ත්වයට එන්න පුළුවන්. හරියට කිරි දී කිරි කරනවා. දී කිරි වලින් බටර් හදනවා. බටර් වලින් ගිතෙල් හදනවා. ගිතෙල් වලින් සප්පි මණ්ඩේ හදනවා. මේ එකම දේ තමයි මේ පත්තල යන්නේ. මේ දිව්‍යවට පතරවන්සේ මේ නම කියන්නේ ආන්නේ බවක් විශේෂණයක් වෙනසක් විපරිණාමයක් අපි පිළිගන්නේ නැතුව අපිට කිරිම වෙන්න ඕනේ නම් ප්‍රශ්න නැහැ කායිවත් බාධා නැහැ කිරි වෙලා ඉන්න පුළුවන් හැබැයි ඒතකොට දී කිරි වෙන්න බෑ ඔය කිරිම තමයි දී කිරි වෙන්නේ ඒකෙන් තමයි බටර් හැදෙන්නේ ඒකෙන් තමයි ගිතෙල් හැදෙන්නේ ඒකෙන් තමයි ගිතෙල් සප්පි මණ්ඩේ බවටපත් වෙන්නේ ආන්නේ මට්ටම් වලටපත් වෙන වෙනස් වෙනකොට ඒකට බය වෙන මිනිසයා අර වඩා සුන්දර තත්ත්ව නික්ලේශී තත්ත්වයටයි බය වෙන්නේ. මොකද ඒව අඳුරන්නේ ගියේ නැති තත්ත්ව. ඉතින් යෝගාවචර බණහල කමටහන් සුද්ධ කරලා මේ මේ තත්ත්වවලට අහම්බෙන් වගේ යන්න ගිහිල්ලා ඒකත් සතියෙන් අවබෝධ කරගන්න ගියොත් අගිවච්චකොත් එනකොට තිබුණු මෝඩකම් ඉතුරු වෙන්නේ නැහැ. ඒවා කැප කරන්න ඕනේ. නම් අපිට වෙලා තියෙන මෝඩකමත් එක අතකින් තියාගෙන මේ අතින් ඒ කියන පිරිසුදු භාවය ලබා ගන්න හදනවා. ඒ දෙක එකට කරන්න බෑ. ගොමයි කිරි කලවම් කරන්න බෑ. ගොම නම් ගොම කිරි නම් කිරි. ආන්නේ தත්තට වෙනස් වීම භාවනා කරන අතරේ තමන්ගේ මතිමතාන්තර වල වෙනසක් ඇති වෙනවා. සම්මා දිට්ඨි. ඒ අනුව තමයි සම්මා සංකල්ප පහළ වෙන්නේ. එහෙම නැත්නම් දිට්ඨිය ගොරෝසුර්ති ආන සම්මා සංකල්ප ඇති කරන්න බෑ. ඒක කරන දේකටත් වගේම කිරණ දෙයක්. නමුත් ඒකට ස්වච්ඡන්දේ බලපාන. භාවනා කරනකොට වෙනස් වීමට ඉඩ දෙන්න ඕන. නොදන්නා දෙයට ප්‍රේම කරන්න ඕන. දන්නා තැන සිට නොදන්න තැනට යන්න පුළුවන්. කියාගන්න බැරි වුණාට අත්දැකියක්ක් බව තේරුම් ගන්න ඕන. අන්න එහෙම කරනකොට නම් ওই විඥානයේ ෂටගති මායාවේ ගති ඉක්මවලා විඥාණයට පෙන්වන්න පුළුවන් ඔබ තොරන් ගහන වෙලාවට වැඩිය හොඳයි ඔබ නිකන් gederi ඉන්න වෙලාව. ප්‍රകൃතියේ ඉන්න වෙලාව. ආලවට්ටම් කරන වෙලාවට වැඩිය දැන් ওই ලෝකේ ඉන්න ගෑනු ඔය ඔච්චරම රූපලාවන්‍ය කරන් තුන නාලා නිකන් ගොඩේ ඉන්න ගන්න ඔය ටෙඩි ලස්සනයි. මේක කරන්න ගියාම විකාරයක් නේ තියෙන්නේ. උණ්ඩ කියන්න ලැජ්ජා හිතෙනවා. උඹ උඹ කැතයි ඔය කෝලම් කරන්න ගියාම ලෙඩ වෙනවා. ඉන්න ආපන්. ඇත්තට දෙමියන් ඔයිට වැඩි ලස්සනයි. පිට උන් හිතන්නේ වෙනෙන්නේ උන් හිතන්නේ හැම එකටම ඉස්සලා ෆේෂියල් එකක් දාගෙන හැඩ කරගෙන යන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඉතින් කියන්න තියෙන අර හිතුන රටේ කැතයි නංගි ඔයිට වැඩි හොඳයි ප්‍රകൃතිය කියලා. ඉතින් ඒ වගේ එකක් තමයි විඥාණයට අපි ආලවට්ටම් දානකම් මේකප් දානකම් රූපලාවන්‍ය කරනකම් ඒ විඥානයත් වෛශ්‍යාවක් වගේ දිදී ඇවිදිනවා අන්තියක් අන්තියක් ගන්න. විඥානයට එන්න ගන්න gedette. ප්‍රകൃතියට එන්න ගන්න වර්තමාන මොහොතේට. අපි කොච්චර අකමැතිද කියලා බලන්න. එදින ගියාට පස්සේ අහන්න මේ මගේ විඥානය උගේ විඥානය කියලා දෙකක් තියෙනවද කියලා කොයි එකත් එකයි. රූපේ තිබුණත් එකයි නැතත් එකයි. වේදනාව තිබුණත් එකයි නැතත්. අන්නේ දෙකට සැප තිබුණත් එකයි දුක තිබුණත් එකයි දිනුවත් එකයි පෙරදුනත් එකයි යසත් තිබුණත් එකයි ආයස තිබුණත් එකයි හොඳත් එකයි නරකත් එකයි කියනකොට අර පුරුද්දට වචනෙන් නම් වදිනවා බෞද්ධයා අෂ්ටෝක ධර්මේ කම්පා වෙන්නේ නැති හොඳයි කියලා. භාවනාවේදී එතෙන්ට යනකොට ශීඝ්‍ර පිටිපසට එනවා. අවිලාට පරණ පුරුදු රූපේ සමාදන් වෙනවා. පරණ පුරුදු වේදනාවේ සමාදන් වෙනවා. නමුත් ඒකවත් දන්නේ ඉස්සරහට ගිහිලා ශීඝ්‍ර පිටසට ඒකවත් දන්නේ යෝගාවචරය විතරයි. භාවනා කරන එක නා විතරයි. ඉතින් ආට අවස්ථාවක් තියෙන දවසක පස්සට ඉන්නේ නැතුව ඉස්සරහටම යන්න නොදන්න දෙයට. ඒකටයි මේ බණ කියන්නේ ඒකටයි බුදුහාමර මේ ප්‍රයත්න කරන්නේ. නමුත් ඒක කර්ම ගෙවිච්ච වෙලාවක තමයි මේ යන පාර හරි මේක තමයි යන්න ඕන කියලා සැක නැතිවීම සිදු වෙන්නේ. අපි දැන් කරන්නේ දිග්ගටම සැකේ. දිග්ගටම සැකයක් තියෙනවා. ඉස්සරහද පස්සද සමතේද විපස්සනාවද හරිද වැරදිද මේ ගුරුවරද අර ගුරුවරද මේ කර්මස්ථානද අර කර්මස්ථානද කියලා ඉතින් දෙකට දෙතාවර හිතකින් ගත කරන්නේ. ඉතින් ඒක දෝෂයක් නෑ ඒක යෝගාවචර අනුකම්පා කටයුතු දෙයක්. නමුත් භාවනා කරනකොට කරනකොට තමයි ඒ නිසක භාවය ඒ කියන්නේ අවික්කප්පසාදේ පහළ වෙනකොට තේනවා ඒක මේ හම්බ කරපු සියලු දෙයකටම වැඩිය හොඳයි. මොකද අපි මේ අකාලේ මැරෙන්නේ අවිශ්වාසය නිසා. බය නිසා අද ලෝකේ 140කට වැඩි සල්ලි විඳන් ගන්න අරසාවට. සරුවචනාංශයේ අබේ මුද්‍රාවට පෙන්වන්නේ අතේ ආයුධ නැහැ කියලා ඇතා එනකොට මෙහෙම අත් දෙක පෙන්වනවා. මගේ පිස්තෝලත් නැහැ මට, කරාටෙත් නැහැ, කුන්ෆුත් නැහැ, මොකුත් නැහැ, නංචක්කුත් නැහැ. ඕ බලාපන් කියලා කෝකත් වැඩනවා. අබේ මුද්‍රා කියලා කියන්නේ මම බයත් නැහැ තෝ තොට මම බයත් නැහැ තෝ මට තෝ මම ගැන බය වෙන්නත් එපයි කිය. ඉතින් ඒ බුදුහාමුදුරුවෝ දන්නා ඇතුළ සුද්ධ නම් මොකක්වත් වෙන්නේ නැහැ කිය. ඉතින් ඒ නිසා අපේ තියෙන ආයුධයම තමයි අපි වෙනසන්නේ. කඩු ගත්තෝ කඩු වෙන්න අසිනවයි කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ආයුධයක් ගත්තනේ ඒකෙම ගුටි කන්නේ. බුදුරජාණන් අපට කියලා දෙනවා ওই විඥාණයට කතන්දර ගොතන තියන්නේ නැතුව උනට gedare එන්න කියන්නේ. gedare ඇවිල්ලා විඥානේ ප්‍රකෘති தත්ත්වයට එන්න කියන්නේ ගංගානංගකට කියන්නේ මොහොතට එන්නේ කියලා. ආවට පස්සේ අනන්‍යතාවය නැති වෙනවනේ. අනන්‍යතාව විතරේ නැති වෙන්නේ. ආන්නෙතෙන්ට එන්න අපි මෙතෙක්ල් හම්බ කරපු දේවල් නම්බුනාම කැප කරන්න ලෑස්තිද? එහෙනම් ඒක කරපිට තියාගෙන ඔටුවෙක් ඉදිකටු ඉලකින් යන්න වගේ මේ අරකට කරපිට මොල්ලි දෙකම කරපිට තියාගෙන මේ කරා යන්න හදනවාද යන්න බෑ යන්න බෑ ඒ අර කරපිට තියාගත්ත gati ටික නිසා ඒක ඒ කරපිට තියාගත්ත නම්බුනාම අපේ පිටිපස්සේ ලවන්නේ අපි ඒක පිටිපස්සේ ලවනවා මිසක් ඒව අපිට දාසකම් කරන්නේ අපි ඒකට දාසකම් කරනවා ඉතින් බුදුහාම කියන ඒක මොඩයි ඒක තකතිරුයි. මොකද ඊගාව එන මොකක්වත්ම නැති චිත්තක්ෂණය ওই නම්බු නාම වලින් කෙලසිච්ච චිත්තක්ෂණයට වැඩිය හොඳයි. හරිම නිර්හංකාරයි. හරිම අහිංසකයි. ඒ නිසා මේ බුදු දනන්සේ මේ ධර්මයේ දේශනා කරලා පස්සේ අග්ගිවච්ඡකොත් සඳහන් කරන දැන් නම් තේරෙනවා ස්වාමීන් වහන්සේ මේ ගහක් දිරලා ගිහිල්ලා කොළ හැලිලා නැටි හැලිලා පොතු හැලිලා සිවිය හැලිලා එලේ හැලිලා අරටුව විතරක් හිටගෙන ඉන්නවා වගේ ඔබ වහන්සේ දේශනා කරන දේ හරපද්ධතිය මේකයි කියලා දැනුයි තේරෙන්නේ මම මේ පිටිනේ ඇල්ලගෙන හිටියේ ලස්සනට කොළ වවාගෙන කොළ දාව සහිතව හැදිච්ච ගහ දිහා බලන්නේ මං කතා කරුවේ දැන් ගහ මැරිලා කොළත් ඇයිලා නටුත් ඇයිලා පොතුත් ගැලවිලා සිවියත් ගිහිල්ලා එලෙත් හේදිලා ගහ හිටගෙන තියෙනවා මේකයි හරපද්ධතිය කියලා බුදුරජාණන් වහන්සේට වන්දනා කිරීමෙන් ඒ අග්ගිවච්ඡකෝත් සූත්‍රේ නිමාව සටහන් වෙනවා. ඒ නිසා අපිට නම් පේන්නේ අර ලස්සන කොළ දාව තියාගෙන රූපලාවන්‍ය දාවගෙන ඉන්න ගහේ ලස්සනක්. නමුත් මේකේ පෙන්වන්න හදන්නේ හරපද්ධතිය. බුදුරජාණන්සේ මේ බඩු විකුණන්න කරන පිටසෝපණයක් නෙවෙයි. ඒතුලේ හරපද්ධතියක් තියෙනවා. අන්නේ හරපද්ධතිය තේරුම් ගන්න අසන්නගේ හැව හැලෙන්න ඕන. අසන්න රූපාදි කොට දාගෙන අඳගෙන කරන්න කිව්වොත් කරන්න බෑ. හැලෙන්නේ නැත්තම් අසන්නගේ උපාධි කෝට්ටක හැලෙන්නේ නැත්නම් හැව හැලෙන්නේ නැත්නම් ඒක අසන්නගේ දෝෂයක් නෙවෙයි දේශකයාගේ දෝෂෙ. දේශනාව තියෙන්න ඕනේ හැව හැලෙන්න, ඇට්ටි හැලෙන්න වදින්න ඕනේ. ඉතින් ඒකට එකපාරේ ගහන්න බෑ. එකක් ගහනවා ආය ඇදලා ගන්නවා ආය ගහනවා ආය ඇදලා ගන්නවා ඔම්බකට රිවර්ට් වෙන්න ගහන්න ඕනේ. සර්පෙක් මරනකොට එකපාරක් ගහලා බෑ. පාරක් ගැහුවට පස්සෙ වැටෙනවා. වැටලනොත් ටික වේලාවක ආය නලිය. ඒකට ගහනවා ආය තොලුව කුඩු වෙන්න ගන්නවා. ඒ ජීෙදිත් මැරෙන්නේ නැහැ. ආයෙසරයක් ගහනවා. ඒත් නැත ගන්න. ඊට පස්සේ පුච්චන්න ඕන. ඒ ජීෙදි අලු ටිකක් ගිල වතුරක දාන්න. නැතුව කරන්න බෑ. මොකද කෙලස් අපිට ගහන්නේ වට කරලා. ඌටත් ගහන්න ඕනේ ගරිල්ලා ක්‍රමේ තමයි. ගහලා හතා වැටුනට ගණන් ගන්න එපා. ඒක අන්තිම විසයි එතකොට. ඔළුව කුඩු කරන්න බෑ. විස නිවස තුල තුඹසයා තුඹස තුල වේනයා විස ගොහර සර්පයා දකන අරුමෝරය. අපි මේ කෙලෙස් එක හුරතල් කරන පොඩ්ඩක් කලන්තේ දාලා හරි වැඩේ හරි කියලා ඉන්නවා. අරුව ඇවිල්ලා දීපුවාම උග්‍ර විසෙන් ගහන. එහෙම ගහලා පුඩු කරන්න. ඔළුවත් කුරු කරන්න. පුච්චන්න. පුච්චලා අලුත් එකක් ගිහලා දානකම් ඉවර කරන්න බෑ. ඒ නිසා මේ අපි පටන් ගත්ත ගමනමයි ගමන. ඕක විශ්වාසයෙන් යනවනම් අපිට තේිනවා මේ කෙලෙස් එක හුරතල් කරන්න එපා. කෙලස් එක hina වෙන්න යන්න එපා. එයා එන්නේ ඒ උකුළු මුකුළු පාගෙන අපි අර බුදුහාමර පෙන්වපාර හර පද්ධතියටම යනකම් කෙලවරටම යනකම් ධූරේ පාර්තිය බිම තියන්නේ නැතුව ඉදිරියට යන යන්න නම් නිතර බණ ඇහෙන්න ඕනේ. නිතර කමටහන් සුද්ධ වෙන්න ඕනේ. නිතර වැඩ කරන ඇත්ත එක්ක එකට ඉන්න ඕනේ. අපි මේ අපේ කොටස කුට්ටිය කඩාන පැත්තකටලා ඉඳගෙන තනියම නිවන් දකින්න හදනවා කියන එක කරන්න අමාරුයි. නිවන කියන එක එක පැත්තකින් සමාජ ධර්මයක්. පුද්ගලිකව තමයි සාක්ෂාත් කරන්නේ කරන්නේ. ඒ නිසා අබුද්ධෝත්පාද කාලේක කොච්චර කෙරුවත් නිවන් දකින්න බෑ. සමාජය ලෑස්ති නෑ. දැන් සමාජය ලෑස්ති. දැන් කෙලස් ගතියට වසංගණ්ඩ යන්න එපා. හෙලි කරලා ඒ කෙලස් මතු කරලා දැම්මොත් කෙලස් වලට ඉන්න බෑ. ඒ දේ ඒ කෙලස් වසංගන ගතිය බයලජ්ජාව නෙවෙයි. ඒ කෙලස් වල ගතියක් ඒ නිසා මේ වගේ සූත්‍ර කියවනකොට තේරෙනවා අසන්නාගේ පිටිමුයි ඉස්රායින් දෙකෙන්ම අල්ලගෙන ඒ මනසට ඒ කාරණා වෙත්තු කර දීමේ බුදුරජාණන්සේගේ අප්‍රත්‍යත ධෛර්යයක් තියෙනවා. ඒ වේ පුද්ගල ගැන විතර නෙවෙයි හිතලා කරන්නේ අපි ගැනත් හිතලා. නිසා අපි තේරුම් ගන්න ඕනේ පළවෙනි සැරේ තේරුම් නැති වුණාට ෂටගති මායවි ගති තිබුණාට ඉදිරියට ඒක ඍජු කර ගන්නවා කියන අදහසෙන් අනිකු සබ්‍රක්‍මචාරින් වහන්සේලාත් එක්ක වැඩ කරන පිස්සක් එක්ක ඉදිරියට යනකොට අපි ඔලමල ගති පැත්තක දාලා අහිංසක වෙන්න ඕනේ. වෙනවා ඒක විද්‍යාදාත විනයක් කියලා එක වෙනවා. ඒක වළක්වන්නේ ඕලමල කරන ඕලකලන කරන්නේ නැතුව ධර්ම ගෞරවයෙන් ඉදිරියට යන්න අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා. ශිර දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.